තථාගතයන් වහන්සේ අපි හැම කෙනෙක් තුළම පවතින ප්‍රධාන දුර්වලකමක් මගහරවා ගන්නට කෙසේ කටයුතු කළ යුතුද කියන බවයි මේ සූත්‍ර දේශනාවෙන් අවධාරණය කරන්නේ. නෝචේකෝ භික්කවේ පරචිත්ත පරයාය කුසලෝ හෝති අත සචිත්ත පරයාය කුසලෝ භවිස්සාමීති ඒවං හිවෝ භික්කවේ සික්කිතබ්බා බුදුරජාණන් වහන්සේ දේශනා කරනෝ නුඹලාට අන් අයගේ සිත් සතන් විනිවිද දකින්නට අන් අය හිතන්නේ මොනවද අන් අය කොහොම හිතලාද කටයුතු කරන්නේ ඒ විදිහට අන් අයගේ සිතුවිලි විනිවිද දකින්නට බැරි නම් ඒ ගැන කරදර නොවුනට කමක් නැහැ. Tamanගේ සිත විනිවිද දකින්නට උත්සාහ කරන්න. ඇයි මෙහෙම දේශනා කරන්නේ? අපි හැම කෙනෙකුගේම තියෙනවා එක්තරා දුර්වලකම අපිට නිතරම කල්පනා වෙන්නේ අරගොල්ල මොනවද දන්නේ හිතුවේ. මං කියපු එක ගැන ඒගොල්ලන්ට මොකද්ද දන්නේ හිතුනේ මොනවා හිතුවද දන්නේ ඒගොල්ලෝ අමනාප වුණාද දන්නේ නැහැ එහෙම නැත්නම් ඒගොල්ලෝ සැකේන්ද දන්නේ අපි දිහා බලන්නේ එතකොට ඒගොල්ලන්ට අපි වැරදිකාරයෝ වගේ පෙනුනද දන්නේ නැහැ මේ විදිහට නිරන්තරයෙන් අනිත් අය අහල පහල ඉන්න අය ඊළඟට ගමේ අය තමන් දන්න කියන ඥාති හිත මිත්‍රාදී හිත හිත මිතුරන් එකට වැඩ කරන අය ඒ සියලු දෙනා සම්බන්ධව එහි හැමෝම එක කටයුතු කරනකොට අපිට නිරන්තරයෙන් හිතන දෙයක් තමයි ඒගොල්ලෝ අපි ගැන මොනවද දන්නේ හිතන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන අනුන් හිතන දේවල් හිතලා කල්පනා කරලා අපිට 100% තේරුම් ගන්න පහසු නෑ. ඒගොල්ලෝ ඇත්තටම මොනවද හිතන්නේ කියලා හරියටම තේරුම් ගන්න නම් අදුතරමින් පරචිත්ත විඥානඥානේවත් තියෙන්නට ඕන. ඒ පරචිත්ත විඥානඥානයේ තියෙන රහතන් වහන්සේලාටවත් 100ට 100ක්ම අනිත් අයගේ සිත් සතන් හඳුනා ගන්නට බෑ. සර්වඥන් වහන්සේට පමණයි හරියටම අනිත් අයගේ ස්වභාවය 100ට 100ක්ම තේරුම් ගන්නට පුළුවන්. ඉතින් සාමාන්‍ය රහතන් වහන්සේ නමකටවත් කරලා නිම කරන්නට දුෂ්කර කටයුත්ත ප්‍රත්‍යඥ අපි විසින් කොහොම කරන්නද? අරයා මොනවා හිතුවද? මෙයා මොනවා හිතුවද? යා මොකක් හිතාගෙනද වැඩ කරන්නේ කියලා අපට සිතලා තේරුම් අරගෙන නිම කරන්නට පහසු නැහැ. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ ගැන කරදර වෙනවට වැඩිය හොඳයි තමන් ඇත්තටම මොකක් හිතාගෙනද කටයුතු කරන්නේ. මම මේ වචනේ කිව්වේ මොකක් හිතලාද? මම එහෙම කළේ මොකක් හිතාගෙනද? එහෙම Tamanගේ සිත ගැන ටිකක් සැලකිලිමත් වෙන්න. දැන් මම කියපු කාරණේ ගැන ඒතනත්තට සැක හිතුණද කියලා හිතන්නේ ඉස්සෙල්ලා ඇත්තටම මම සැක හිතන දෙයක්ද මම වැරදි දෙයක්ද කිව්වේ. ඒකයි වැදගත් මම බොරුවක් කිව්වා කියලා හිතුවද දන්නේ නැහැ. එහෙම හිතනවට වැඩිය අපට වැදගත් වෙන්නේ ඇත්තටම මම බොරුවක්ද කිව්වේ ඇත්තක්ද කිව්වේ. ඒක තමයි වඩා වැදගත් වෙන්නේ. ඒ නිසා පින්නතුනේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන අපේ කටයුතු පිළිබඳව අපි කරන කියන දේවල් අපේ සිතුවිලි අපේ වචන අපේ ක්‍රියාවන් පිළිබඳව අනිත් අයගේ තක්සේරුවට වඩා අපට වඩා වැදගත් වෙන්නේ තමන්ගේ මනසින් දෙන තක්සේරුව. ඒ නිසා හෘද සාක්ෂියට එකඟව කටයුතු කරන්න පුළුවන් නම් ඒක තමයි මිනිස්සෙකුට දියුණු වෙන්නට අභිවෘද්ධියටපත් වෙන්නට අත්‍යවශ්‍ය වෙන ප්‍රධාන ගුණාංගය වෙන්නේ. එහෙම නැත්නම් අනිත් අය අපි ගැන මොනවද කියන්නේ කියන එක අපේ දියුණුවට එච්චර හේතුවක් වෙන්නේ නැහැ. පෙනුතුනේ අපි වුණත් එක්තරා කාලයක් අනිත් මිනිස්සු අපි ගැන මොකද්ද කියන්නේ කියන එක ගැන හරියට කරදර වුණා. ඒගොල්ලෝ මොකක් කියයිද? ඒගොල්ලෝ දොස් කියයිද දන්නේ නැහැ. ඒගොල්ලෝ හොඳක් කියයිද? ඒ නිසා මිනිස්සු කවුරු හරි අපි ගැන මිනිස්සු හරි හාමුදුරුවෝ හරි අපි ගැන ප්‍රසාදයෙන් කතා කළොත් එදාට ඉතින් අපට බොහෝම සතුටුයි. කවුරු හරි අපි ගැන දොස් කිව්වොත් එදාට බොහෝම දුකටපත් වෙලා, බොහෝම සන්තාපයටපත් වෙලා කටයුතු කරා. මෙහෙම කාලයක් ගත වෙනකොට අපට කල්පනා වෙන්න පටන් ගත්තා දැන් මේ ලෝකයේ අනිත්‍යය කියන දේවල් මත තමයි එතකොට අපේ ජීවිතේ රඳා පවතින්නේ. ඒගොල්ලෝ බැරි වෙලාවක් දොස් කිව්වොත් තමයි අපේ සතුට ඔක්කොම එතන ඉවරයි. ඒගොල්ලෝ රවල බැලුවොත් අපේ සතුට සැනසීම ඔක්කොම ඉවරයි. එතකොට අනිත් මිනිස්සුන්ට පුළුවන් අපේ සැනසීම නැති කරන්න. අපේ සතුට නැති කරන්න. එතකොට අපි ජීවත් වෙන්නේ අනුම්මත. ඒ අනුම්මත ජීවත් වෙනකොට අපිට කවදාවත් සැනසීමක් නැහැ. මොකද ලෝකෙ මිනිස්සු හැමෝම අපට හිතවත්ව කටයුතු කරනවා නෙමෙයි. එතකොට ඒ මිනිස්සු තම තමන්ගේ ජීවිත. ඒගොල්ලන්ට අපි සතුටින් ඉන්නවද කියන එක වැදගත් නැහැ. අපි පුළුවන් තරම් දුකෙන් ඉන්නවනම් ඒ ගැන සතුට වෙන මිනිස්සු සමාජයේ ඉන්නවා. ඒ නිසා ඒගොල්ලන්ට අපට දුක හිතවන්නට අපි කනගාටුවටපත් කරන්නට අපි සිත්තරවලටපත් කරන්න ඒගොල්ලන්ට යමක් කරන්න පුළුවන් නම් ඒවත් ඒගොල්ලෝ කරනවා. එතකොට එහෙම කරන කරන ගානේ ඒවත් අපි කැළඹෙන්නට ගියොත් එහෙම ඒ එහෙම කරන කරන ගානේ අපි සිත්තරවලටපත් වෙන්නට ගියොත් එහෙම අපිට කවදාවත් සැහැල්ලුවෙන් ජීවත් වෙන්න බැරි වෙනවා. එතකොට අනිත් අය තමයි අපිව පාලනය කරන්නේ. හරියට අර රූකඩයක් නටවනවා රූකඩේ නටවනකොට අනිත් අය අර නූල් ටිකෙන් අදින අදින හැටියට තමයි අතපය හොලවන්නේ ඒ අදින අදින හැටියට තමයි නටන්නේ එතකොට අපේ ජීවිතය අනිත් අය අතට නූල දීලා ඒගොල්ලන්ගේ නූලෙන් අදින අදින හැටියට අපි නටන්නට ගියොත් එහෙම අපට ස්වාධීන ජීවිතයක් නැති වෙනවා කියලා. ඒ නිසා බුදුහාමුදුරෝ දේශනා කරනවා මහණෙනි අපට වඩා වැදගත් වෙන්නේ අපි ගැන අනිත් අය මොකද හිතන්නේ කියන එක නෙමෙයි. අපිට අපි ගැන මොකද හිතෙන්නේ? අපි ඇත්තට මේ කියන වචන මොකක් හිතලාද කියන්නේ? අපි මේ කරන කටයුතු මොනව හිතාගෙනද කරන්නේ? අන්න ඒ ගැන මුලින්ම සැලකිලිමත් වෙන්න. එහෙම සැලකිලිමත් වෙනකොට අපේ ජීවිතයේ ගොඩාක් දුර්වලකම්, වටිනාකම් අපට පේන්නට ගන්නවා. දුබලකමක් පේන්න ගන්නවා, වටිනාකමක් පේන්න ගන්නවා. ඒ වටිනාකම් පේන්න ගන්නකොට තමයි අපිට ගැන අපිට අපි ගැන විශ්වාසයක් ඇති වෙන්නේ. අපට අපි ගැන ගෞරවයක් ඇති වෙනවා. දැන් පින්නතුන් අහලා ඇතිනේ ආත්ම ගෞරවයයි කියලා වචනය අහලා තියෙනව නේද? ආත්ම ගෞරවය කියන එක ගොඩනගන්නේ කොහොමද? අනුන්ට පුළුවන් අපේ ආත්ම ගෞරවය ගොඩනගන්න? බෑ. අපේ ආත්ම ගෞරවය අපි විසින් ගොඩනගන්න ඕනේ. හැබැයි අපි හිතනවා අපේ ආත්ම ගෞරවය රැකෙන්නේ අනිත් අය කියන කරන දේවල් මත කියලා. එහෙම නෙවෙයි පින්නතුනේ අනිත් අය මොනවා කිව්වත් මොනවා කළත් මට මගේ ගැන මොනවද හිතෙන්නේ? මගේ හෘද සාක්ෂියට එකඟව කල්පනා කරලා බලනකොට මට සතුටු වෙන්න පුළුවන්ද මං ගැන? අන්න එහෙම හිතනකොට, එහෙම බලනකොට තමන්ට තමන් ගැන සතුටක් ඇති වෙනවා තමන් ගැන තමන්ට ලොකු විශ්වාසයක් ඇති තමන්ටම තමන් ගැන ලොකු ගෞරවයක් ඇති අන්නේ ගෞරවයේ විශ්වාසය ඇති කරගන්න තැනත්තා සමාජයේ තාම සන්තෝෂෙන් ජීවත් වෙනවා. ඒ තැනත්තා දුකටපත් කරන්න අනිත් අයට පහසු නෑ. අනිත් අය මොනවා කරත් මොන කෙනහිලිකම් කරන්න උත්සාහ කළා අර වගේ සතුටින් ඉන්න කෙනෙක් පහළට ගමන්න ලේසි නෑ මොකද ඒ අනිත් අය කියන කරන දේවල් මතම යැපෙන්නට ඒ තැනත්තා උත්සාහ නොකරන නිසා. ඉතින් කාලයක් ওই විදිහින් කටයුතු කරනකොට අපටත් කල්පනා වෙන්නට පටන් ගත්තා. දැන් ඉතින් කවුරු හරි හාමුදුරුවමක් හරි ගිහි කෙනෙක් හරි මොකක් හරි අපිට චෝදනාවක් කළොත් දෝෂයක් කිව්වොත් එහෙම අපි ඒකෙන් තරි තරි පීඩා විඳිනවා නම් කවුරු හරි ආශිර්වාද කළාම අපි එකෙන් සතුටු වෙනවා නම් එතකොට අපි ජීවත් වෙන්නේ අනුම්මතයි. ඒකද වඩා වැදගත් වෙන්නේ අපේ මනස ගැන කල්පනා කිරීම. මට එහෙම කල්පනා වුණේ විශේෂයෙන්ම දවසක් දානෙගෙදරක මම ওই පොකුණේට පන්සලට ආපු මුල් කාලේ. දානෙගෙදරක ගිය වෙලාවේ ඉතින් ඒ දානෙගෙදරට යනකොට අපි පාත්‍ර එහෙමත් අරගෙන ගියා. ඉතින් අනිත් ආමතුරු කවුරුත් පාත්‍ර අරන් ඇවිත් හිටියේ නැහැ. දැන් මම පාත්තරෙත් අරගෙන ගිහිල්ලා වාඩි වෙනකොට එක හාමුදුරුනම බොහොම නිකන් අවඥාවෙන් මා දිහා බලලා අමුතු විදිහට උපහාසාත්මකව යමක් කිව්වා. දැන් මේ පාත්‍රෙත් අරගෙන අනිත් අයට වඩා වෙනස් විදිහට දැන් මේ ආරණ්‍යක හාමුදුරුවක් වගේ අමුතු විදිහෙන් කටයුතු කරනවා කියලා දැන් මට පොඩි අපහාසයක් ඇති වෙන හැටියට වචන කීපයක් කිව්වා අමුතු විදිහට hina මේකට හරියට මගේ හිත රිදුනා. ඉතින් එදා දානෙට ගිහිල්ලා ආපහු ඇවිල්ලා කල්පනා කරනකොට මට හිතුණා ඇයි මෙහෙම හාමුදුරුවෝ කියන්නේ? ඇයි මෙහෙම කටයුතු කරන්නේ? ඉතින් පාත්‍රය දාන වන්දන එක මොකක්ද ඇති වැරද්ද? ඇයි ඒකට ඒ විදිහෙන් උපහාසයෙන් කතා කරන්නේ? එහෙම මට ගොඩාක් දුක හිතුණා. ඊට පස්සේ කාලයක් යනකොට ඒ මට අවඥා සහගතව කතා කරපු හාමුදුරුවෝ දැන් කොකොනට පන්සලට අපි ආපු මුල්ම කාලේ ඊට පස්සේ ටික කාලයක් යනකොට උන්වහන්සේ සමීපව අපි ඇසුරු කළා. එහෙම සමීපව ඇසුරු කරනකොට උන්වහන්සේ තේරුම් ගත්තා අපි කවුද කියන්නේ. එතකොට අපි කියන බණ උන්වහන්සේ ඇහුවා, අපේ පොතපත කියුවා. එහෙම කරලා එතකොට වැඩිහිටි හාමුදුරුවෝ උන්වහන්සේ තේරුම් ගත්තා අපි කොහොම කෙනෙක්ද කියලා. ඊට පස්සේ උන්වහන්සේ ගොඩාක් අපට ගරු කරන්න පටන් ගත්තා. අපි ගැන බොහොම වර්ණනා කරලා කතා කරන්න පටන් ඊට පස්සේ අවුරුදු ගානකට පස්සේ ආපහු මම පාත්තරෙත් අරගෙන උන්වහන්සේ වැඩ ඉන්න තැන දානෙකට ගියා. ගියාට පස්සේ අර මුල් අවස්ථාවේ පාත්‍රය දානෙ වන්දනවා කියලා බොහොම නිකන් උපහාසාත්මකව කතා කරපු උන්වහන්සේ එදා මම පාත්‍රය අරන් ගියාට පස්සේ බොහොම සතුටින් ගෞරවයෙන් මා ගැන කතා කළා. එහෙම තමයි කරන්න ඕන මේ පිරිහිලා යන ගුණධම් අපි ආරක්ෂා කරගන්න ඕන ප්‍රතිපත්ති අපි රකින්න ඕන කොච්චර වටිනවද සුදස්සි හඳුරෝ එහෙම කරන්නේ කියලා අරහාමතුරු මං ගැන බොහොම ගෞරවයෙන් කතා එදා ඉතින් මට ලොකු සතුටක් ඇති වුණා. පස්සේ එදා දානෙ ගෙදරට ගිහිල්ලා ආපහු පන්සලට ඇවිල්ලා මං කල්පනා කළා දැන් එදා මුල්ම දවසෙත් මම පාත්‍රෙත් අරගෙන ගියේ. එදා ඒ හාමුදුරුවෝ මට දොස් කිව්වා. අදත් මම පාත්‍රෙත් අරන් ගියා. අද උන්වහන්සේ ප්‍රශංසා කළා. ඉතින් එදයි අදයි මගේ වෙනසක් ඇති වුණේ මම එදා හිටපු මමමයි අද. හැබැයි උන්වහන්සේ එදා මට චෝදනා කළා අද මට ප්‍රශංසා කළා. හැබැයි මගේ මොකුත් වෙනසක් ඇති වෙලා නැහැ. එහෙම හිතනකොට මට කල්පනා වුණා මිනිස්සු ඇත්තටම චෝදනා කරන්නේ මොනවටද? ඒ චෝදනා කරන්නේ Tamanට හිතන දේවල්. ඒ මිනිස්සු දන්නේ නැහැ අපි කවුද කියලා. හැබැයි Taman හිතාගෙන ඉන්න දේවල් සමාජයෙන් ලැබපු අත්දැකීම් අනිත් අයගෙන් ලැබපු කෙනහිලිකම් ඒවා මුල් කරගෙන අපි දිහත් එහෙම බලනවා. බලනකොට මොකක් හරි එකක් කියනවා. ඒක ඉතින් අපි එච්චරම කරට ගන්න අවශ්‍යද කියලා මට එදා හිතුණා. මොකද ඒ කියපු හාමුදුරුවම තමයි අනිත් අතට මේ ප්‍රශංසා කරන්නේ. ඉතින් ඇත්තට මේ ප්‍රශංසා කරන්නේ කොහොමද? ඒත් අපි ගැන දැනගෙනද? ඒත් ඉතින් උන්වහන්සේට හිතන දෙයක්. මෙහෙම හිතනකොට මට එදා කල්පනා වුණා දැන් බුදුරජාණන් වහන්සේට සමහරු චෝදනා කළා. ඒ චෝදනා කළේ බුදුහාරගේ වැරද්දක් තියෙන නිසා නෑ ඉතින් ඒගොල්ලන්ට හිතන හැටි. ඊළඟට බුදුහාමුදුරන්ට මිනිස්සු ප්‍රශංසා කළා. ඒ ප්‍රශංසා කළේ බුදුහාමුදුරුව ගැන හරියටම දැනගෙනද? බුදුහාමුදුරුව ගැන හරියටම දැනගන්න නම් ඉතින් බුදු වෙන්නම ඕන. එහෙනම් අර මිනිස්සු ප්‍රශංසා කළේ ඇයි? ඒගොල්ලන්ට හිතන හැටියට. එහෙනම් තව කෙනෙකුගේ ප්‍රශංසාව කියන්නේ තව කෙනෙකුගේ චෝදනාව කියන්නේ ඒගොල්ලන්ට හිතෙන ආකාරය විනා ඒක අපේ ස්වභාවය නෙමෙයි. අපේ ස්වභාවය මොකක්ද කියලා තෝරගන්න ඕන. ඒගොල්ලන්ගේ වචන, ඒගොල්ලන්ගේ හැසිරීම නෙමෙයි වැදගත් වෙන්නේ. මම මොකක් හිතාගෙනද මේවා කිය කරන්නේ? මම මොකක් හිතාගෙනද මේක කිව්වේ? මම කොහොමද කල්පනා කරන්නේ ලෝකෙ ගැන? මම කොහොම හිතලාද වැඩ කරන්නේ? අන්න ඒ ටික තමයි අපට හුඟක් වැදගත් වෙන්නේ. තේදා මට කල්පනා වුණා ඇත්තටම ලෝකේ අනිත් මිනිස්සු කරන කියන දේවල් අපි ඒවා අපිට නොතකාම හරින්න බෑ මිනිස්සුත් එක්ක ජීවත් වෙනකොට අනිත් අය මොනවද අපි ගැන කියන්නේ කරන්නේ කියලා ටිකක් සැලකිලිමත් වෙන්න ඕන. හැබැයි ඒක දෙවෙනි කාරණය. බුදුරජාණන් වහන්සේ දේශනා කරන පළවෙනිම කාරණය තමයි අපට අපි ගැන මොනවද හිතෙන්නේ මට මගේ ගැන මොනවද හිතෙන්නේ. ඒක තමයි වැදගත්ම කාරණය. දෙවෙනි කාරණය තමයි අනිත් අය මොනවද කියන්නේ. ඒ අනිත් අය කියන්නේ මොනවද කියලා බලනකොට මේ ලෝකෙ ඔක්කොම කියන જાති හිත හිතා කල්පනා කර කර අපිට වැඩ කරන්න බෑ. බුදුහාමුදුරෝ දේශනා කළේ ඥානවන්තයෝ අපි ගැන මොකද්ද කියන්නේ කියලා ටිකක් සැලකිලිමත් වෙන්න. පළවෙනි එක තමයි කච්චිනකෝමේ අත්තා සීලතෝන උපෝදති. මගේ සිත මට උපවාද කරනවද? මගේ සිත මට නිග්‍රහ කරනවද? මම වැඩ කරන කටයුතු කරන ආකාරය ගැන මගේ මනස මට චෝදනා කරනවා. ඒක තමයි පළවෙනි කාරණා. දෙවැනි එක තමයි කච්චිනකෝමං අනුවිච්ච විඤ්ඤෝ සබ්‍රහ්මචාරී සීලතෝන උපදන්ති. මා සම්බන්ධ කරගෙන නුවණැත්තු මොකක් හරි චෝදනාවක් කරනවා. මෝඩ මිනිස්සු මොනවා කිව්වත් ඉතින් අපි ඒ ගැන කලබල වෙන්න දෙයක් නෑ බල්ලෝඩු බිරුවයි කියලා. අපි ඒ ගැන කලබල වෙවි ගල් කැට විසි කරන්න දෙයක් නෑ. එහෙම කරන්න ගියොත් එහෙම අපිට කවදාවත් අපි යන ගමන යන්න හම්බ වෙන්නේ අර කියමනක් තියෙනවා බුරණ බල්ල හැම හැම කෙනෙකුටම ගල් වලින් ගහන්න ගියොත් එහෙම ඔබට කවදාවත් ඔබේ ගමන යන්න හම්බ වෙන්නේ ඔබේ ගමනාන්තයට යන්න හම්බ වෙන්නේ ඇයි? වටපිට ඉන්න ඕන තරම් බල්ල මුරන්න පුළුවන්. ඒ නිසා වැදගත් වෙන්නේ බල්ල මුරන එක ගැන නෙවෙයි පිටුතුනේ අපි යන ගමන මොකද්ද කියලා තේරුම් අරගෙන යන එක. හැබැයි එහෙම යනකොට ඥානවන්තෝ සත්පුරුෂයෝ චෝදනා කරනවා නම් ඒක ගැන සැලකිලිමත් වෙන්න. ඒ මොකද අපි වැඩ කරද්දී ආ අනිත් අය මොනවා කිව්වත් අපිට කමන්නේ කියලා අපිට හිතුවක්කාර වෙන්න බෑ. හිතුවක්කාර වෙන එක සුදුසු නෑ. අපි සිතලා බලන්න ඕනේ නුවණ ඇත්තෝ අපි ගැන මොනවද කියන්නේ කියලා විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. නුවණ මද අය, අඥානයෝ, පෞකාරයෝ, අසත්පුරුෂයෝ, දකින අහන අය ඒගොල්ලන්ට හිතන හිතන જાති කිව්වා කලා කියලා අපි ඒව ගැන ලොකුවට කලබල වෙන්න දෙයක් නෑ හිතතුනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වඩා වැදගත් වෙන්නේ අනිත් අයගේ සිත මොකද්ද? ඒගොල්ලන්ට මොකද්ද හිතුනේ? ඒගොල්ලෝ මොකද්ද තේරුම් ගත්තේ? ඒක නෙමෙයි වඩා වැදගත් වෙන්නේ මම මොකක් හිතාගෙන මේක කළේ. මට මොකක්ද ඒ සම්බන්ධව හිතෙන්නේ? අන්න එහෙම හිතන්න පුළුවන් නම් තමන්ගේ અભිවෘද්ධිය පිණිස කටයුතු කරන්න තමන්ට පුළුවන් වෙනවා. දැන් බලන්නකො පින්නතුනි අපි ගයක් දොරක් හදන්නට ගියත්, යාන වාහනයක් ගන්නට ගියත්, පින්කමක් කරන්නට ගියත්, මොනවා කරන්න ගියත් මුල් වෙන්නේ මොකද්ද? ඒ අනිත් අයට පේන જાති. අනිත්‍ය කියන જાති අනිත්‍ය හිතන જાති ඉතින් ඒවා ගැන ටිකක් සැලකිලිමත් වුණාට කමක් නැහැ හැබැයි ලෝකෙ ඔක්කොම කියන කරන සියලු විදිහට අපට උඩ පනින්න බෑ දැන් මේ ඊයේ පෙරේදා නුවර ධර්ම දේශනාවකට ගියා ගිහිල්ලා වල්ලා ධර්ම ආසනේ වාඩි වුණාට පස්සේ ඔන්න දායකාව දැහැත් කට්ටිය පූජා කරන්න අරන් ආවා අරන් එනකොට දැහැත් කට්ටිය වහලා තිබුණේ සුදු ඇතිරිල්ලකින් එතකොට එක උපාසිකාවක් කිව්වා ඕක ඇරලා පූජා කරන්න ඇරලා පූජා කරන්න. ඉතින් අර දායකාව ඉක්මනට අර සුදු රෙද්ද ඇරියා. ඇරලා ගනලා ඒක අපේ අකුලගෙන දැන් දැහත් තට්ටි ඉස්සරහට නම් එනවා. එතකොට තව කෙනෙක් ආ වහලා වහලා පූජා කරන්න වහලා පූජා කරන්න. දැන් අර දායකාවද වික්ෂිප්ත එක්කෙනෙක් කියන ඇරලා පූජා කරන අනිත් එක්කෙනා කියන වහලා පූජා කරන දැන් ඒකාන්තාව කියන දැන් එක්කෙනෙක් එකක් කියන තව එක්කෙනෙක් තව මම මොකද්ද කරන්නේ පස්සේ මං ඔය තියෙන හැටියටම අරන් එන්න කියලා මං ඊට පස්සේ දැහැත් කට්ටිය පිළි අරගෙන එදා සම්පූර්ණයෙන් මම බන කිව්වේ ඒ දැහැත් කට්ටිය ගැන. ඒ කියන්නේ ලෝකෙ මිනිස්සු අරයා එකක් කියනවා මෙයා එකක් කියනවා. ඉතින් ඒගොල්ලෝ සබ්භාවයෙන් වෙන්න පුළුවන් කියන්නේ. ඉතින් සබ්භාවයෙන් කිව්වා 10 දෙනෙක් කියන 10ක් කොහොමද අපි කරන්නේ? සමහර මිනිස්සු අසත්භාවයෙන් වෙන්න පුළුවන් කියන්නේ. ඉතින් අසත්භාවයෙන් කිව්වත් සත්භාවයෙන් කිව්වත් ලෝකෙ ඔක්කොම කියන જાති මට කරන්න බෑ. මට කරන්න පුළුවන් මොකක් හරි එක විදිහකට. ඒ ඒ මා කළ යුතු ක්‍රමය මොකක්ද කියන එක මම තීරණය කරන්න ඕනේ. එතනදි වඩා වැදගත් වෙන්නේ හිතුවක්කාර වීම නෙමෙයි මොන අදහසින්ද මේක කරන්නේ. ඒ නිසා මම ඒ අයට පැහැදිලි කරලා දුන්නා සමහර කලාත්වල දැහැත් තට්ටි වහලා පූජා කරනවා. සමහරු ඇරලා පූජා කරනවා. ඒ නිසා අරලද පූජා කරන්නේ වහලද පූජා කරන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. වහලා නම් පූජා කරන්නේ මොකටද වහලා පූජා කරන්නේ? ඒක තමයි දැනගන්න ඕනේ. ඒකයි වැදගත් වෙන්නේ. අරලා නම් පූජා කරන්නේ මොකටද අරලා තියන්නේ? ඒක තමයි දැනගන්න ඕනේ. දැන් බුද්ධ පූජාව තියෙන කොටත් ඔය ප්‍රශ්න වෙනවා. තමර කියන පාත්‍රය අරින්න. එතකොට තමයි බුද්ධ පූජා පූජා කරලා. තමර කියන අරින්න එපා වහලා තියන්න. දැන් මොකද්ද හරි? මොකද්ද වෙනතර හරි? තමන් නිවැරදිව හිතනවා නම් ඒකයි හරි. තමන් නිවැරදිව සිතන්නයි ඕන වහනවද අරිනවද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. තමන් ඒක ඇරලා පූජා කරනවා නම් අරින්නේ මොකටද කියලා තමන් දැනගන්න තමන් වහලා පූජා කරනවා නම් වහන්නේ මොකටද කියලා තමන් දැනගන්න. මම නම් ගොඩක් වෙලාවට බුද්ධ පූජාව තියෙනකොට හුඟක් වෙලාවට මම වහලා පූජා කරන්න කැමති වෙනවා. ඇයි? ඒක වහලා පූජා කරන්න නැතුව ඇරලා තිබ්බොත් ඔන්න නැස්ස වැටෙනවා. හූබි පිරෙනවා. හූනෝ පනිනවා. ඊළඟට අර දාන ටික කන්න හූනෝ ඇවිල්ලා එතන මල පහ කරනවා. ජරා කරනවා. ටික කාලයක් කොහොම යනකොට මේක මහා ජරා ගොඩක් වෙනව ඇරෙන්නට ඒක පිරිසිදු බුද්ධ පූජාවක් තියන්න පුළුවන් තරක් වෙන්නේ නැහැ. ඒ අදහසෙන් පිරිසිදුකම රැකගන්නට කියන අදහසෙන් බුදුරජාණන් වහන්සේට පූජා කරන දේ නිසා ඒ පැම් භාජනය නිසා ඒ ගිලන්පස භාජනය නිසා තව සතෙකුගේ ජීවිතය හානි නොවේවා කූඹියෙක්වත් මේකට පැනලා දිවිනසා ගන්නට ඉඩක් නොතියන්නට ඕන කියන අදහස පෙරදරි කරගෙන ගිලන්පස භාජනය වහලා තියෙනවා දැන් ඔය තියෙනවනේ අර ලම් සීට් කියලා හැම හොඳට ඇලෙන්න වහන්න පුළුවන්. එතකොට කූඹියෙක්වත් යන්නේ නැහැ. එහෙම නැත්නම් පීරිසියකින් හොඳට පිරිසිදු කරලා හොඳට වහනවා. එතකොට කූඹියෙක්වත් රින් යන්නේ නැහැ. එතකොට සතාගේ ජීවිතෙත් රැකෙනවා, පිරිසිදුකමත් රැකෙනවා, ගිලන්පස ටිකක් පූජා කළා වෙනවා. ඒ ඔක්කොම වෙනවා. දැන් මෙන්න මේ අදහස පෙරදරි කරගෙන මම පූජා කරනකොට මම වහලා පූජා කරනවා. එතකොට තව කෙනෙක් පූජා කරන්න පුළුවන් නෑ වහලා පූජා කළොත් ඒක පූජා කළා වෙන්න අපි වැසුම් අරින්නට ඕන බුදුහාරන්ට පිළිගන්නන්න ඕන ඒ බුදුහාරන්ට පිළිගන්නනවා කියන පදනමේ යම් කිසි කෙනෙක් අරලා පූජා කරනවා නම් ඉතින් අපිට ඒකට දොස් කියන්න බෑ ඉතින් ඒතරත් හිතන හැටි මේ විදිහට පෙන්වතුනේ අපිට ලෝකේ වැදගත් වෙන්නේ අරයමයා කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ මොනවද හිතන්නේ කියන එක නෙවෙයි. අපි ඇත්තටම මොකක් හිතාගෙනද කටයුතු කරන්නේ. ඒ නිසා අපි කරන කියන හැම දෙයක් ගැනම අපිට යම්කිසි නිවැරදි දැක්මක් තියෙන්න ඕන. අපිට යම්කිසි නිවැරදි වැටහීමක් තියෙන්න ඕන. තමන් පන්සලට ගිය දවසට තමන් බුදුන් වදින්නේ කොයි විදිහටද? ඒ ගැන තමන්ට අදහසක් තියෙන්න ඕන. තමන් ගාත කියන්නේ කොයි විදිහෙන්ද? තමන් වාඩි වෙන්නේ කොයි විදිහෙන්ද? තමන් දාන මන් දන්නේ ඇයි එහෙම කරන්නේ? එහෙම කරන එකේ තේරුම මොකද්ද? ඒක දන්නේ නැත්නම් දන්න කෙනකින් අහගන්නවා. එහෙම අහගෙන වඩා නිවැරදිව කටයුතු කරන්න හැම විටම තමන්ගේ මනස මනස ගැන තමන් සැලකිලිමත් වෙන්න ඕන. එහෙම නැති වුණොත් පින්නතුනේ හැම හැම තිස්සෙම අරයවයා කියන දේවල් ගැන බල බලා හිත හිතා ඉන්න ගියන් පස්සේ අපේ වැඩක් කරගන්න වෙලාවක් නැහැ. අනිත් අය කියන කියන තාලෙට උඩපනින්න තමයි අපට සිද්ධ වෙන්නේ. දැන් විදේශ රටවල ධර්මදේශනා සඳහා ගිහාම ඒ අය කියන දෙයක් තමයි හාමුදුරුවනේ දැන් ওই ඩුබායි රට ඩුබායි වල ඒ මැද පෙරදිග රටවල් වල එහෙම පන්සලක්වත් හදන්න දෙන්නේ නැහැ. බුද්ධ ප්‍රතිමාවක්වත් සමහර තැන්වල තියන්න දෙන්නේ නැහැ. නමුත් ඩුබායි වල එතකොට බහරේන් වල අබුඩාබි වල ඒ වගේ ඕමාන් වල ඒ වගේ රටවල් වල හාමුදුරුවෝ වැඩමවල ධර්මදේශනා කරව ගන්න පුළුවන්. ඒකට තහනමක් නැහැ. ඉතින් ඒගොල්ලෝ කියනවා හාමුදුරුවනේ මේ රටවල් ධර්මයේ නැති රටවල් තමයි. හැබැයි මෙහි ඉන්නකොට අපිට ලංකාවේ ඉන්නවට වඩා බණදහම් පුරුදු කරන්න පුළුවන්. ඒ මොකද අපිට රස්සාව කරලා ආපුවාන් පස්සේ ඕන තරම් වෙලාව තියෙනවා. දැන් ලංකාවේ ඉන්නකොට වෙලාව නැහැ. ඒ වෙලාව නැති වෙන්නේ ලංකාවේ ඉන්නකොට. අනිත් අයට උදව් කරන්න අවශ්‍ය නිසාත් වෙලාව අඩු හැබැයි උදව් කරන්නම නෙමෙයි මේ වෙලාව නැති වෙන්නේ. ඒ හැමතිස්සෙම අය මෙයා කියන විදිහට වැඩ කරන්න ගිහිල්ලා. ඒතර හැමතිස්සෙම නිකන් රඟපාන්න හදනවා අරයට මෙයාට පේන්න. පින්කම කළත් මගුල වුණත් මල ගෙදර වුණත් දානේ වුණත් මේ හැම දෙයක්ම අරයට මෙයාට පේන හැටියට තමයි රඟපාන්න හදන්නේ. තමන්ගේ මූලික අවශ්‍යතාවය නෙමෙයි. දැන් මේ පිටරටවල ඉන්න මිනිසුන්ට අරයා මෙයා මොනවා කිව්වත් ඒ මිනිස්සු ගණන් ගන්න. අනිත් මිනිස්සු හොයන්නෙත් නැහැ. අල්ලපු ගෙදර මිනිස්සයා මොනවද කරන්නේ? බිත්තිය ගාලා තියෙන පාට මොනවද? යන වාහනේ මොනවද? එහෙම එච්චර හොයන්නේ කරන රස්සා මොකද්ද? ඒ මිනිස්සු වැතිකිලි හොදන එකද කරන්නේ? බිම අතු ගන්න එකද කරන්නේ? ඒව වැඩක් නැහැ. මොකක් හරි රස්සාවක් කරලා අතට මුදලක් ලැබෙනවා නම් එච්චරයි. ඉතින් ඒ හැම රස්සාවක්ම කරන්න එපා. මොකද බිමාතු ගන්න මිනිස්සු නැතුව හැමෝම ඉංජිනේරු වුණා නම් බිමාතු ගන්න එපා. වැසිකිලි හොදන්න කෙනෙක් නැතුව සියලු දෙනාම සුපිරි මේ විදිහට වැඩ කරනවා වුණා නම් කවුද වැසිකිලි පද්ධතිය නඩත්තු කරන්නේ? ඉතින් මේ මිනිස්සු නැති වුණොත් එහෙම මේ ওই නගරයේ තියෙන එකම හෝටලයකට එකම රෝහලකවත් අපිට වැඩ කටයුතු කරන්න පුළුවන්ද? ගිහිල්ලා බෙහෙත් ටිකක් ගන්න පුළුවන්ද අනුතරනේ ඔය රෝහලක වැසිකිලි කැසිකිලි හොදන මිනිස්සු ටික නැත්තා. ඉතින් මේ මිනිස්සු කොච්චර වැදගත් දෙයක්ද කරන්නේ? ඉතින් ඇයි අපි ඒක පහත් කොට තකන්නේ? ඇයි අපි ඒක පල්ලෙහා කියලා හිතන්නේ? ඉතින් මේ විදිහට හන්වඩු ගහගෙන අරයා පල්ලෙහා, මෙයා උසස්, එයා මෙහෙමයි, මෙයා මෙහෙමයි කියලා හැමතිස්සෙම සංසන්දනය කර කර සංසන්දනය කර කර මනින ගතිය අපේ තියෙනවා. වෙනතුනේ එහෙම මැන්නයි කියලා ඇති තේරුමක් නැහැ. තේරුමක් නැත්තේයි අපි හැම කෙනෙක්ම අපි අපට අදාළ වූ කුසල කුසල කර්ම ශක්තියින් ඇතුළු අපකට අදාළ වූ හේතු සාධකයත්වයි අපි ඉපදිලා තියෙන්නේ. ඒක තව කෙනෙක් එක්ක සංසන්දනය කළාට ඇති වැඩක් නැහැ. උදාහරණයක් හැටියට අපි හිතමුකෝ මෙහෙම. දැන් ඔන්න අපි නෙළුම් මලක් ගන්න. රෝස මලකුත් ගන්න. දැන් කෙනෙක් කියනවා නෙළුම් මල තමයි හොඳ. තව කෙනෙක් කියනවා රෝස මල තමයි හොඳ. ඇයි රෝස මල හොඳයි කියන්නේ? ඒක සුවඳයි, ලස්සනයි, ඇයි නෙළුම් මල හොඳයි කියන්නේ? ඒක ලස්සනයි, සුවඳයි, වතුරේ තමයි හැදෙන්නේ. දැන් ඉතින් මේක ගැන කොච්චර තර්ක විතර්ක කළා නෙළුම් මලයි රෝස මලයි වෙනසක් වෙනවද පිළිතුරු නෑ ඉතින් රෝස රෝසමයි නෙළුම් නෙළුම්මයි Tamanට ඕන නම් ඒකට කැමති වෙන්න පුළුවන් ඕන නම් මේකට කැමති වෙන්න මොකට කැමති වුණත් රෝස හැදෙන්නේ මේ විදිහට තමයි නෙළුම් හැදෙන්නේ මේ විදිහට තමයි මේක සැසඳුවයි කියලා ආය මාරු කරලා මිශ්‍ර කරලා වෙන එකක් හදන්න බෑ ඒක එහෙම තමයි මොකද ඒ ගහට පොළට උරුම වෙච්ච ස්වභාවයේ ඒව මල් ඵල දරනවා ඇයි ඒවැ එකින් එක ගොනු වෙච්ච හේතු සාධක වෙනස්. ඉතින් අරකයි මේකයි සංසන්දනය කළා කියලා වැඩක් නැහැ. Tamanට නෙළුම් ඕන නම් නෙළුම් ගන්නවා, රෝස ඕන නම් රෝස ගන්නවා. හැබැයි අරකයි මේකයි සැසඳුවා කියලා ඇති වෙන්නේ මොකක්ද? නිකන් වෙහෙසක් විතරයි තියෙනවා. ඒ නිසා මේ ජීවිතේ පවත්වද්දී අරයා කරන එක මෙයා කරන එක එයා ගත්තු වාහනේ මෙයා ගත්තු වාහනේ අරයාගේ ගෙදර මෙයාගේ ගෙදර අරයාගේ ඇඳුම මෙයාගේ ඇඳුම අරයා කන මොනද මෙයා කන මොනද මේවා සැසඳුවයි කියලා ඇති වැඩක් නැහැ තමන්ට කන්න කැමති දෙයක් තමන්ට පුළුවන් දෙයක් ව්‍යාපිහාගෙන කනවා නිසා ඒකෙන් දිවි පවත්වනවා නිසා අරයා මෙයා කන එකත් එක්ක සංසන්දනය කරලා හූල්ලන්න ගියයි කියලා මොකක්ද අපිට ලබන්න පුළුවන් ඒක ඇති වෙන දෙයක් නෑ පිළිතුරු වෙහසක් විතරයි ඉතින් මම ඒගොල්ලන්ට විදේශවල ජීවත් වෙන අයට මම හුඟක් පැහැදිලි කරලා දුන්නා. ඇත්තටම විදේශ රටකට ගිහාම කාල වේලාව ඉතුරුයි කියන එකේ තේරුම මොකද්ද? ඔය අරයාගේ මෙයාගේ කුණුව දින්න යන වෙලාව අඩුයි. තමන්ගේ වැඩේ කළා තමන්ගේ ප්‍රශ්න විසඳගත්තා සතුටෙන් හරි දුකෙන් හරි ඒ තමන්ගේ ප්‍රශ්න ටිකත් විසඳගෙන තමන් සෑහලෙන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. අරයා මෙයා පහුරු ගන්න යන්නේ හැබැයි ලංකාවේ ඉන්නකොට හැම තිස්සෙම තමන්ගේ ගෙදර ඒවා තමන්ගේ දරුවන්ගේ ඒවා තමන්ගේ බිරිඳගේ තමන්ගේ සැමියාගේ තමන්ගේ ප්‍රශ්න නෙමෙයි අරයා මොකද්ද කළේ මෙයා මොකද්ද කළේ ඒ ගෙදර මොකද්ද උනේ මේ ගෙදර අර සියලුම ඕපදූප එකතු කර කර අපි ඉතින් ඒවා සංසන්දනය කර කර එහාට මෙහාට කර කර අරයා මෙහෙමයි මෙයා මෙහෙමයි කියකින් බලන්න. පින්නතුනේ මම නම් දැන් දීර්ඝ කාලයක ඉඳලා පත්තර බලන්නෙත් නෑ, චෞත්‍ය හන්නෙත් නෑ. දැන් ඒක හොඳයි කියනවා නෙමෙයි. කවුරු හරි කිව්වොත් එහෙම ඔන්න අද රටේ මෙහෙම දෙයක් වෙලා කියලා මම එදාට පත්තරයක් කරන් බලනවා. මෙහෙම සිද්ධියක් වෙලා කියලා කවුරු හරි කියුම් මම එදාට ප්‍රවෘත්ති ටිකක් දාලා අහලා බලනවා. ඒ සිද්ධිය ගැන දැනගන්න. හැබැයි නිරන්තරයෙන් ඒවා කියවලා ගන්නට දෙයක් නෑ. අතන මෙතන සිට අතන මරලා මෙතන කොටලා අතන කා කොටාගෙන මෙතන දූෂණය කරලා. ඉතින් මේවා නිරන්තරයෙන් කියවයි කියලා දැනගත්තයි කියලා මොනවද අපිට සිද්ධ වෙන සෙතේ? අඩුතරමින් අපිට තේරුම් ගන්නට පුළුවන් නම් පින්නතුනේ මිනිස්සු එහෙම කරන්නේ ඇයි? එහෙම වෙන්න පෙළඹෙන්නේ අපේ මනස එතනට පෙළඹෙන්න බැරිද? එතනින් අපි රැකෙන්න මොකද්ද කරන්න ඕන? අඩුතරමින් ඒ ටිකවත් ගන්න ඕන කමක් නැහැ. නමුත් ওই පත්‍ර කියවන ප්‍රවෘත්ති අහන කී දෙනෙක් එහෙම හිතනවද? ඒ මොකුත් නැහැ. අර නිකන් තනු මරමර මොනෝhari රස කර කර භුක්ති විඳින්න වගේ අර සුනකයා ලේමස් නැති ඇටකටු හපහපා උගෙම කටතුවාල කරගෙන ඒලේ රහම විඳ විඳ ඒකම තලු කරන්නේ කොහොමද? ඒ වගේ කුසගිරිනි වෙන්නෙත් නෑ යහපතක් වෙන්නේ නෑ. හැබැයි ඉතින් අරක අර ගඳත් එක්කලා ලෙව කකා හප හපා ඌ ඒක අතාරින්නෙත් නෑ. ඒ වගේ නිරන්තරයෙන් අරයගේ මෙයාගේ සිදුවීම් අරම මේවා කුණු ගොඩවල් කොහොම එකතු කරගෙන ඒවා තලු මර මර හිටියයි කියලා අපේ කුසගිරිනි වෙන්නේ අපේ ජීවිතේ යහපත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ දුර්වලකම දකින නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ නොචේකෝ භික්කවේ පරචිත්ත පරයාය කුසලෝ හෝති අත සචිත්ත පරයාය කුසලෝ භවිස්සාමීති එවං හිවෝ භික්කවේ සික්කිතබ්බා නුඹලාට අන් අයගේ සිත විනිවිද දකින්ද අන් අය කරන කියන දේවල් විනිශ්චය කරන්න පහසු නෑ මොකද මිනිස්සු ගුප්තයි එළියෙන් hina වෙනකොට ඇතුළේ තව එකක් එළියෙන් අනනකොට ඇතුළේ තව ප්‍රශ්නයක් එතකොට මේ විදිහට පිටින් මිනිස්සු හඳුනන්නට බෑ. මේ හොඳට කතා කරලා hina වෙලා ඉන්නෝ. හැබැයි ඇතුලේ මොකක් හරි ගිනි ගෙඩියක් තියලා. පිටින් මේ අඬා වැළපෙනෝ. නමුත් ඇතුලෙන් සතුටුයි එහෙම වුණාට. ඒ නිසා මිනිස්සු පිටස්තරින් කියන දේවල් කරන දේවල් ඒවා අහලා මිනිස්සුන්ගේ ස්වභාවයේ ගති ලක්ෂණ මනින්නට බෑ පින්නතුනේ. ඒ විදිහෙන් අපි ලෝකේ තීරණය කරන්න යන්න ඕනෙත් නෑ. සාමාන්‍යයෙන් ලෝකයේ මිනිස්සු කරන කියන දේවල් ගැන අපි සමාජයේ ජීවත් වෙනකොට යම් කිසි වැටහීමක් අපිට තියෙන්න ඕනේ. ප්‍රඥාවෙන් ජීවත් වෙන්න අවදියෙන් ජීවත් වෙන්න ඕනේ. දැන් මම අර ප්‍රවෘත්ති අහන්න පත්‍ර බලන්න එපා කියලා නෙමෙයි කිව්වේ පෙන්නතුනේ. අපි ඒව හොයන්න බලන්න ඕන රටේ ලෝකේ මොනවද වෙන්නේ කියලා අපි දැනුවත් වෙන්න ඕනේ. හැබැයි හැමතිස්සෙම අර තියෙන ඔක්කොම කියව කියව අනේ අරගෙන යාගේ කුණු ඇවුස්සුවයි කියලා ජීවිතයක් අර්ථ සම්පන්න වෙන්නේ නැහැ. දැනුමක් වශයෙන් අවදියෙන් ඉන්නට රටේ ලෝකෙ මොනවද සිද්ධ වෙන්නේ කියලා දැනගන්නට අපි ප්‍රවෘත්ති අහන්න ඕන පත්‍ර බලන්න ඕන අල්ලපු ගෙදර මිනිස්සුන්ට මොකද්ද වෙලා තියෙන්නේ ඇයි මෙහෙම වැඩ කටයුතු කරන්නේ ඇයි මෙහෙම කලබල කරන්නේ කියලා අපි දැනුවත් වෙන්න ඕන හැබැයි ඒවා සංසන්දනය කර කර හැමතිස්සෙම ඒව ගැන හිත දූෂ්‍ය කරගත්තයි කියලා ඇති තේරුමක් නැහැ ඒ නිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා පරවජ්ජානු පස්සිස්ස නිච්ඡං උජ්ජාන සංජිනෝ ආසව තස්ස වඩ්ඩන්ති ආරාසෝ ආසවක්ඛ්‍ය හැමතිස්සෙම අනුන්ගේ අඩුපාඩු හොය හොය අනුන්ගේ වැරදි හොය හොය ඒවත් එක්ක ගැටි ගැටි ඉන්න මිනිස්සයාට තමන්ට සහනයක් නැහැ තමන්ට නිවනක් නැහැ ගිනි ගොඩක දැවෙන්න වගේ සදාකාලික තැවි තැවි දැවි දැවි පීඩා විඳ විඳ ඉඳලා ඒ මිනිස්සු මැරිලා යනවා ඒ මිනිස්සු නිවනින් ගොඩාක් ඈත් වෙනවා නිවනට සමීප වෙන්නේ නැහැ ඇයි ඒ අර අරයාගේ මෙයාගේ කුණු අවුස්සන්න අවුස්සන්න කෙලස් තමයි වැඩේ. එහෙම කරන මනුස්සයාට අනිකාගේ දියුණුව ඔරොත්තු දෙන්නේ නැහැ. එයි සංසන්දනය කරනවා. ඒ මනුස්සයා සසරේ කුසල කර්ම ශක්තියක් තියෙන නිසා මේ ජීවිතයේ උත්සාහය වීරිය නිසා යමක් කමක් හරිහම්බ කරගෙන යන්තම් දෙපයින් හිටගෙන ඉන්නවා. එතකොට ඕක සංසන්දනය කරලා ඕක දිරවන්නේ නැහැ. ඒක දරා ගන්න බෑ. එතකොට ඔන්න අරයට ගිහින් එකක් කියනවා මෙයාට ගිහින් එකක් කියනවා ওই මිනිස්සු මෙහෙම කරලායි මෙහෙම දියුණු වෙන්නේ ওই හොර මරකම් කරලායි වංචා කරලායි මෙහෙම කරන්නේ ඒක තව ටිකක් දරා ගන්න වෙන නම් තව පොඩි විනයක් කරන්න හුනියමක් කරන්න මේ අතේ තියෙන තුට්ටු දෙකක් වේදම් කරගෙන මොකක් හරි කරන්නට පෙළෙන එයි මේ පිනතුනේ ඇත්තටම අද කාලේ හුනියම් කලයි කියලා පොඩි වින කලයි කියලා වැඩි හරියක් කරන්නේ බොරු එහෙම 100ට 100ක්ම එහෙම තව කෙනෙකුගේ ජීවිතයට බලපෑම් කරන්න පුළුවන් කමක් නැහැ. Taman ශක්තිමත්ව ගුණෙහි පිහිටලා ඉන්නවා. Taman සීලයක පිහිටලා, Taman ගුණයක පිහිටලා, Taman ධාර්මිකව කටයුතු කරනවා නම් දෙවියන්ටවත් පුළුවන් කමක් නැහැ බඳු මිනිසෙකුට අභියෝග කරන්න. ඉතින් යකෙක් මොනවා කරන්නද? භූතයෙක් මොනවා කරන්නද? පෙරේතෙක් මොනවා කරන්නද? ඒ සියලු හානි කරන්න පුළුවන් දුර්වල මනසක් ඇති දුර්වලකම් ඇති මිනිසුන්ට විතරයි අර සියලු දෙයක්ම බලපාන්නේ. ඒ වගේ මිනිසුන්ට ඉතින් 아무තු පොඩි විලාමුතු හුණියන් ඕනේ. නිකන් නූල් කෑල්ලක් ගැට ගහලා බිත්තරයක් පොඩි කරලා දාලා තිබ්බනම් ඉතින් පහවදාට ඔක්කොම ඉවරයි. ඇයි? මොකුත් හුණියමක් කොහොමද? අරක දැක්කම එදා ඉඳලා ලෙඩ. එදා ඉඳලා gedara ප්‍රශ්න. ඇයි මේ හුණියමක් කරලා බිත්තරයක් ගහලා ගිහින් මොනවත් ගහප එකක් නැහැ තමකට අර කුණු වෙච්ච විතරය ගෙනල්ලා එතන දාලා වෙන්නට පුළුවන්. හැබැයි ඒක දැක්කන් පස්සේ මානසිකව ඒක අරගෙන ඊට පස්සේ තෙන් තන තන ගිහිල්ලා හුණියන් කපන්නයි කොඩි වෙන කපන්නයි නොකරපු ඒවා කපන්න ගියොත් වෙනතුණු කෙලින්ම Tamanටමයි විනාශ වෙන්නේ. Tamanටමයි හානි වෙන්නේ. එතකොට ඒ වගේ කලබල වෙන්නේ ඒ වගේ කම්පණයටපත් වෙන්නේ ඇයි පින්නතුනේ තමන්ට තමන් ගැන විශ්වාසයක් නැති වෙනකොට අපට අපි ගැන සතුටක් නැති වෙනකොට හැමතිස්සෙම අපට සැක හිතෙන්න ගන්නවා අරයා මොනවා හරි කළාද දන්නේ මෙයා මොනවා හරි කළාද දන්නේ අපට මේ හරියන්නේ නැත්තේ ඒකද දන්නේ නැහැ අර මිනිස්සු කොඩි වෙන කරලාද දන්නේ නැහැ බන්ධනයක් කරලාද දන්නේ නැහැ පෙරේතෙන් බඳලාද දන්නේ ඔහොම එක එක જાති හිතෙන්න ගන්න දැන් ওই දවසකට කතා කරන බොහෝ දෙනා දුරකථනයෙන් කතා කරලත් මුණ ගැහෙන්න ඇවිල්ලත් හාමුදුරනේ හරියට ප්‍රශ්න කියලා ඇවිදින් කතා කරන ඒවා බැලුවෙන් පස්සේ වැඩි හරියක් කොහොම මනසින් මවාගත්තුවා. එහෙම මවාගෙන ඒක තහවුරු කරගත්තන් පස්සේ මොන જાති කිව්වත් ලේසි නෑ ඒවා මනසින් අයින් කරන්න. ඒ තරම් දැඩිව අරගෙන. ඒ මොකද අර ආත්ම විශ්වාසය කියන එක ගොඩනගාගෙන අඩුයි. ඒ නිසා පින්නතුනේ මේකෙන් අදහස් කරන්නේ ලෝකේ අසත්පුරුෂයෝ නැහැ කියන එක නෙමෙයි. ලෝකේ අසත්පුරුෂයෝ ඉන්නවා, පෞකාරයෝ ඉන්නවා, අනුන්ගේ දියුණුවට කෙනෙහිලිකම් කරන අය ඉන්නවා, ඒවට බාධා කරන අය ඉන්නවා, එක එක જાති පුළුවන් જાති කරන අය ඉන්නවා. නමුත් මේ මොනවා කළත් අපි වැටෙන්නේ නැහැ. අපි ශක්තිමත්ව ඉන්නට දෙපයින් හිට ගන්නට අවශ්‍ය විදිහට අඩුම තරමින් අඩුම තරමින් පංචශීලය ආරක්ෂා කරගෙන ගුණ නුවණ වඩන්නට අපට පුළුවන් නම් ඒ වගේම අනුන්ට කෙනෙහිලිකම් කරන්නේ නැතුව අනුන්ගේ අභිවෘද්ධිය විනාශ කරන්නේ නැතුව අපට පුළුවන් නම් සත්භාවයෙන් කටයුතු කරන්න එබඳු මිනිසුන්ට පෙනුතුනේ තමන්ගේ ආත්ම ශක්තිය මත පිහිටලා බොහෝ අභියෝග ජයගෙන ඉදිරියට යන්නට පුළුවන්. කොඩි වින කලත් හුණියම් කලත් එබඳු කෙනෙකුට කළොත් ඒවා තනි කරන ආපස්සට කැරකෙනවා විනා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ යෝ අප දුට්ටස්ස නරස්ස දුස්සති සුද්දස්ස පොහසස්ස අනංගනස් තමේව බාලං අච්චේති පාපා සුකුමෝ වදු පටිවාතං කිත්තෝ හරියට මේ සිහිනි දූවිලි ටිකක් අරගෙන අහසට දැම්මොත් මොකද වෙන්නේ උඩට වීසිකලොත් මොකද වෙන්නේ ආපහු ඒ මිනිස්යාගේම ඔළුවට පතිත වෙනවා ඇයි ආකාශය රැඳෙන්න තැනක් නැහැ ආකාශය රැඳෙන්න තැනක් නැති නිසා දූවිලි ටික ඉහළට වීසිකලොත් ආපහු ඒ ටික තමන්ගේ ඔළුව මතම පතිත වෙනවා. අන්න ඒ වගේ වරදක් නැති අහිංසක මිනිහෙකුට යම් කිසි කෙනෙක් අපරාධයක් කළොත් ඒක එතන රැඳෙන්න විදිහක් නැහැ. මොකද එතන රැඳෙන්නේ එතන දුර්වලන. එතන දුර්ගුණ වලින් ගහන නම් තමයි එතන ගිහිල්ලා පාපේ රැඳෙන්නේ. නමුත් එබඳු පිරිසිදු යහපත්ව ජීවත් වෙන මිනිසුන්ට යම් කෙනෙක් අපරාධ කරනවා නම් ඒව එතන රැඳෙන්නේ අර ඉහළට දාපු දූවිලි ටික තමන්ගේ ඔළුව මත පතිත වුණා වගේ ආපහු ඒවා තමන් මතම පතිත වෙනවා. ඒ නිසා පින්නතුනේ තමන් හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අරයා මෙයා කරන්න කියන්නේ මොකද්ද කියන එකට වඩා අපි සිහි බුද්ධියෙන් අපේ මනස කොතනද තියෙන්නේ අපි මොනව හිතාගෙනද කටයුතු කරන්නේ අපි කතා කරන්නේ මොන විදිහෙන් හිතලාද අපි ක්‍රියා කරන්නේ කොහොම හිතලාද අපි පින්කම් කරන්නේ අනුන්ට උදව් කරන්නේ කොහොම හිතාගෙනද මේවා පිළිබඳව පැහැදිලි දැක්ම අපට ඇති කරගන්නට පුළුවන් නම් පින්නතුනේ ඒ බඳු මිනිසුන්ට අර සියලුම අභියෝග මැඩගෙන ජය ගන්නට පුළුවන්කම තියෙනවා ජය ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ සියලු දෙනා යටපත් කරගෙන තමන් මහේසාක්‍ය ලීලාවෙන් වැජඹෙනවා කියන එක නෙමෙයි ඒක ඉතින් තීරණය වෙන්නේ තමන්ගේ කුසල අකුසල කර්ම ශක්තිය මත තමන්ගේ වීර්ය දැනුගත්කම හැකියාව මේ ඔක්කොම මත තමයි ඒවා තීරණය වෙන්නේ ඒ මොකවත් නැතත් තමන්ට අනිත්‍ය කරන කියන දේවල් වලින් මනස කඩාවට ගන්න නැතුව සන්තෝෂෙන් ජීවත් වෙන්න පුළුවන් වෙනවා එහෙම සතුටින් ජීවත් වෙන්නත් බැරි වුණොත් මොකද වෙන්නේ? නිරන්තරයෙන් දැන් ඔය සමහර කවුල් ඉන්නවා අපි දන්නවා. අනේ හාමුදුරනේ හරියන්නේ නැහැ. කොච්චර හම්බ කළත් ගෙදරට ගේනවා විතරයි මකර කටට ගෙනත් යනවා වගේ කොහේ යනවද දන්නේ නැහැ කිසි වගතුවක් නැහැ. ඉතින් ඔය ටික උදේ හවස හැමදාම කියවන්නකො මොකද වෙන්නේ බලන්න. ආය වෙන කොඩි විනයක් ඕනේ වෙන හෝනියමක් ඕනේ රියලු දෙයක් නැති මර්ගස්ථාන වෙලා යනවා. ආය මොකවත් ඒ ගෙදර රැඳෙන්නේ නැහැ. මේ වචන ඒ තරම් බලවත් වෙන්න අර සිතුවිල්ලෙන් තමන් මේක මට මෙහෙම වුණා මෙහෙම කළා කියලා එහෙම අල්ලගත්තොත් ඒකෙන් තමන් ඇදගෙන වැටෙනවා වචන වලින් තමන් විනාශ කරගත්තොත් ඒත් එහෙම වෙනවා දැන් පිරිත් කියනවා සෙත් කවි කියනවා වස් කවි කියනවා මොනවද මේ වචන සෙත් කවිය සහ වස් කවිය වෙනස් වෙන්නේ මොකෙන්ද ඒ වචනත් එක්කලා වචන සහ සිතුවිලි ඉතින් වචන ටික එක විදිහකට හසුරෙව්වොත් නිවැරදි විදිහට හැසිරෙව්වොත් වාසනාව යහපත અભිවෘද්ධිය ගෙන දෙන්නට පුළුවන්. ඒකනේ අපි පිරිත් කියලා ආශිර්වාද කරනවා කියලා. ඒතර පිරිත් කියලා ආශිර්වාද කරනම දුක් දුම්නස් දුරු වෙලා අපලෝපද්දව දුරු වෙලා සිත සාන්තිය සැලසෙන. ඒ වගේම තමයි අර විදිහට වස් කවියක් ආදී සකස් කරලා නිතර නිතර කියවනකොට ඒ පුද්ගලයාට යම් යම් දුර්විපාක මතුවෙන්නට ඒක හේතුවක් විය හැකියි. එතකොට දැන් මේ දෙකම සිද්ධ වුණේ වචනත් එක්කලා එහෙනම් අපි නිතර නිතර තමන්ගේ gedara භාවිතා කරන වචන වැදගත් වෙනවා ඒවා නිසා අපේ දියුණුව හෝ පිරිහීම ඇති වෙන්නට ප්‍රධාන බලපෑමක් ඇති ඒ නිසා අපි වචන කතා කරනකොට නිවසක කතා කරන්නට නිතර නිතර භාවිතා කරන්න සුදුසු වචන ඊළඟට දවසකට වරක්වත් බුද්ධ වන්දනාව කරන්න. පිරිත් ටිකක් සජ්ජායනා කරන්න. එතකොට ඒ වගේ දේවල් වලට අපි ටික ටික යොමු වෙනකොට තමන්ගේ නිවසේ හැබැයි ඉතින් සමහරු ලේසියට කරන්නේ දැන් ඉතින් රෑ එළිවෙනකොට පිරිත් තියෙනවනේ එළි වෙනකන් අර පිරිත් එකක් දාලා තියෙනවා. දවල්ටත් පිරිත් රෑටත් පිරිත්. එහෙම මේ මැෂින් එකේ පිරිත් ගියා කියලා ආශිර්වාද ලැබෙන්නේ නැහැ පින්නතුනේ. ඒකට සජීවී බවක් එකතු වෙන්න ඕන. මනස එකතු වෙන්න ඕන. සද්ද විතරක් නිකන් තකරමට තලන්නා වගේ නිකන් සද්ද විතරක් ඇහුණයි කියලා යහපතක් වෙන්නේ නැහැ. ඒ නිසා පිරිත් පිරිතක් හැටියට ආශිර්වාදයේ සපයන්නේ ශබ්ද ගුණය සහ සිතුවිලි වල බලය කියන මේ දෙකම එකතු වෙනකොට. රේඩියෝ එකේ පිරිත් දැම්මත් කමක් නැහැ. Taman ඒත් එක්කලා සිතින් හරියව සිතනවා. අඩුතරමින් Taman මොමුණමින් කටින් ඒවා කියනවා. රේඩියෝකේ දාලා තිබ්බට කමන්නේ සිතුවිලි වචන වශයෙන් තමනුත් ඒකත් එක්ක භාවිතා කරනවා. එහෙම තමන් භාවිතා කරන්නේ නැතිනම් ඉතින් අල්ප වූ ශාන්තියක් විතරයි ඒ රේඩියෝකේ පිරිත් නිරන්තරයෙන් දාලා තිබ්බා කියලා සියලු අපල දුරු වෙන්නට ඒක විතරක් හේතු වෙන්නේ මොකද ඒකේ ජීව ගුණයක් නැති නිසා පිළිබඳ. ඉතින් අපේ මනසත් ඒත් එක්ක මුසු වෙනවා. රේඩියෝ එකේ පිරිත් දාලා හරි අපිත් ඒත් එක්කලා සිතින් සිහි කරනවා. අපිත් වචන වශයෙන් සජ්ජායනා කරනවා. ඒකේ ලොකු බලයක් ගොඩ නැගෙනවා. ඒ නිසා දවසකට ටික වෙලාවක්වත් අපි මේ බඳු දේ කරන්නට උත්සාහ කරන්න ඕනේ. ඊළඟට සිතුවිලි වශයෙන් අපි සිතන දේවල් පින්නතුනේ අපට ඕන නම් පුළුවන් සෑම දෙයක්ම කන පිට යන හැටියට අපේ සිතුවිලි මෙහෙවන්න. සෑම දෙයක්ම යහපතට පැමිණෙන හැටියට මෙහෙවන්න පුළුවන්. ඇයි? අපි හැම කෙනෙකුගේම සිතේ අංශ දෙකක් තියෙනවා. එක අංශයක් තමයි අකුසල. අනිත් අංශය තමයි කුසල. ඒ අකුසල සිතුවිලි අපේම සිතේ තියෙන ලෝභය, ද්වේෂය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ශෝකය, බීතිය, සැකය මේ පැත්ත වැඩෙන හැටියට ඕනනම් අපිට හිතන්න පුළුවන්. සද්ධාව, ප්‍රඥාව, වීර්ය, සිහිය, සමාධිය, ඒකාග්‍රතාව මේවා වැඩෙන පැත්තට ඕනනම් අපිට හිතන්න පුළුවන්. මේ දෙපැත්තෙන් කොයි පැත්තටද යන්නේ කියන එක අපි සිතන රටාවත් එක්කයි තීරණය වෙන්නේ. එකම කාරණේ පිළිබඳව අපට සම්පූර්ණ අකුසල පැත්තට හිතාගෙන යන්නත් පුළුවන්. ඒ කාරණේ සම්බන්ධවම අපට ඕනම් කුසල පැත්තට හිතාගෙන යන්නත් පුළුවන්. අපේ මනස මෙහෙවන ස්වභාවය මත තමයි අපිට යහපත හෝ අයහපත තීරණය. ඒ සිදුවෙච්ච කාරණේ මත නෙවෙයි පිළිතුර. දැන් අපිට හිතෙනවානේ මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් තමයි බරපතල මහා බරපතල හානියක් සිද්ධ වුණා. ඒක නම් නොසුදු සිදු නොවිය යුත්තා. ඒකේ මහා කලබගෑනියක් වුණා. එහෙම අපිට හිතෙනවා. ඒ ලෝකෙ සිද්ධ වෙන දේවල් වලින් කලබගෑනි වෙන්නේ නැහැ පින්නතුනේ. ඒවට අපි ප්‍රතිචාර දක්වන ආකාරයෙන් තමයි ඒක කලබගෑනියක් වෙනවද නැද්ද කියන එක තීරණය. හොඳම උදාහරණයක් තමයි පටාචාරාවට තමන්ගේ දරුවෝ දෙන්නම නැති වුණා. තමන්ගේ ස්වාමියා නැති වුණා. අම්මා තාත්තා නැති වුණා. දැන් අපිට හිතන හැටියට නම් මහා අවාසනාව. සසර මහා අකුසල කර්මයක්. එහෙම නැත්තම් කවුරු හරි කරපු පොඩි විනයක් මොකක් හරි හේතුවක් නිසා දැන් මෙහෙම වුණා කියලා හිතමු. එතකොට දැන් ඇය කල්පනා කළා අනේ මට මහා විනාශයක් උනේ. ඇයි මට මෙහෙම උනේ? මම කාටවත් හානි කළේ නැහැ. මෙච්චර අහිංසකව හිටපු මට ඇයිද මෙහෙම උනේ කියලා ඇය කල්පනා කරන්න කරන්න ශෝකය දුක වැඩි වුණා. මට මෙහෙම උනේ ඇයි? අපි කාටද හානි කළේ? අපි මෙච්චර අහිංසකව හිටපු අපට ඇයිද මෙහෙම උනේ මේ විනාශය? මෙහෙම හිතන්න හිතන්න ශෝකේ වැඩි වෙලා වැඩි වෙලා වැඩි වෙලා උම්මත්තට උනා. උමත උනා කියන්නේ ඒ ශෝකේම හිර වෙනවා. මිනිස්සු උමත් වෙන ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි කායික වශයෙන් සිද්ධ වෙන වෙනස්කම්. වාතයේ කිපීම, පිත කිපීම, සෙම කිපීම, ස්නායු පද්ධතිය මොලේ යම් යම් වෙනස්කම් ඇතිවීම නිසා කෙනෙක් උම්මත්තක වෙන්න පුළුවන්. දෙවන ක්‍රමය තමයි උමතු වෙන යම්කිසි මනෝභාවයක් යම්කිසි ආවේගයක් යලි යලි වර්ධනය කරලා වර්ධනය කරලා ඒකෙම හිර වෙනවා. ආපහු ප්‍රകൃති තත්ත්වයට එන්නේ නැහැ. රාගය හරි ද්වේෂය හරි ඊර්ෂ්‍යාව හරි ක්‍රෝධය හරි සැකය හරි බීතිය හරි මොකක් හරි මනෝභාවයක් දිගට දිගට දිගට දිගට හිතලා හිතලා ඒකෙම හිර වෙනවා. හිර වෙලා ආපහු ප්‍රകൃති තත්ත්වයට එන්න බැරි වුණොත් අපි කියන උන්මත්තකයි කියලා. දැන් සාමාන්‍ය මිනිස්සුන්ට ද්වේෂය ඇති වුණාට ටික වෙලාවකින් ආපහු යථා තත්ත්වයටපත් වෙනවා. රාගය ඇති වුණාට ආපහු යථා තත්ත්වයටපත් වෙනවා. සැකසංකා ඇති වුණාට ආපහු යථා තත්ත්වයටපත් වෙනවා. බය හිතුණාට ආපහු යථා තත්ත්වයටපත් වෙනවා. එතකන් මේ මනුස්සයා ප්‍රකෘති පුද්ගලෙක්. නිරෝගී පුද්ගලෙක්. අර රාගය හරි ද්වේෂය හරි බීතිය හරි සැකය හරි ශෝකය හරි ඒ මොකක් හරි මනෝභාවයක් ඇති වෙලා ඒකෙන් ගැලවෙන්න බැරුව ඒකම හිර වුණොත් මොකද වෙන්නේ එතකොට කියනවා ඔහොම අත්තකයි එතකොට නිනව් නෑ කෑවද බීවද නිදාගත්තද ඇඳුම් ගත්තද මොකුත් නිනව්වක් නෑ අර මනෝභාවයේම හිර වෙලා ඉන්නවා දැන් පටාචාරාවට උනේ ඒකයි දරුවන් පිළිබඳව සැමියා පිළිබඳව මව්පියන් පිළිබඳව හිතලා හිතලා හිතලා ඒ ශෝකයේම හිර වුණා කෑවද නිදාගත්තද ඇගේ වස්ත්‍ර තියනවද කියලාවත් සංඥාවක් නෑ දැන් මේ தත්ත්වයටපත් වුණු පටාචාරාවට බුදුහාමුදුරුව කරුණ කියා දුන්න නැගණියනි සිහි කල්පනාවෙන් ලෝකය දිහා බලන්න. අපි නිකන් හැඟීම් වලට වහල් වෙලා අපට හිතන හිතන හැටියට දේවල් ගැන හිතුවට හරියන්නේ ඒ අපට හිතන හිතන හැටියට හැඟීම් වලට වහල් වෙන්න ගියන් පස්සේ අපි නිකන් නැති ලෝක මවා ගන්නවා. අපිව හිතම මවා ගන්නවා. ලෝකෙ හිම දෙයක් වෙලා නැහැ. අපිව හිත හිතම මවා ගන්නවා දුක් විඳිනවා. වෙනතුනේ මේ මනසේ තියෙන එක්තරා ස්වභාවයක් අපි ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයින් මොනව ගත්තා වුණත් ඒ ගන්න දේ අපි ඇත්තටම හඳුනගන්නේ මනසින්. දැන් අපි ඇහෙන් රූප දකිනවා කිව්වට ඇහෙන් කරන්නේ කැමරා කාචයෙන් කරන වැඩේ විතරයි. රූප ඡායාවන් ඇතුළට අරන් දෙනවා. අපි දකින්නේ මොකෙන්ද? මනසින්. කනින් ශබ්ද ඇහුවට අපි හඳුනගන්නේ මනසින්. එනිසා මනසේ යම්කිසි මනෝභාවයකින් මනස ව්‍යාකූල වෙලා නම් ඔක්කොම කන පිට යනවා. උදාහරණයක් හැටියට අපේ මනසට සැකයක් ඇති ඒ සැකයෙන් ලෝකය බලනකොට ඔක්කොම සැක කරන්නට සුදුසු ඒවා හැටියට තමයි අපට පේන්නේ. කොච්චර හිතවත් කෙනෙක් වුණත් කොච්චර හොඳ කෙනෙක් වුණත් සැකසහිතව තමයි අපට පේන්නේ. ඇයි? මනස සැකයෙන් විනාශ වෙනවා. ඒක හරියට පාට කණ්ණාඩියක් දාගෙන ලෝකය බලනවා වගේ. බලන බලපැත්ත කොහොමද පේන්නේ? අර කණ්ණාඩියේ පාට මිශ්‍ර වෙනවා. හැබැයි අපි හිතනවා මේ ලෝකේ පාට තමයි කියලා. හැබැයි Tamanට තේරෙන්නේ කණ්ණාඩි පාටත් ඒකට මිශ්‍ර වෙලා ඒ වගේ සැකයක් ඇති කරගෙන ලෝකය දිහා බැලුවොත් ලෝකෙ ඔක්කොම සැකයට හේතු වෙන දේවල් හැටියට තමයි පේන්නේ අපිට. ඇයි ඒ? මනස සැකයෙන් විනාශ අපි බය වෙලා ලෝකෙ දිහා බැලුවොත් දැන් අපි හිතමු හුදකලාව ඉන්න වෙලාවක මොකක් හරි දෙකක පාට තැති ගන්නවා. තැතිගෙන වටපිට බලනකොට පේන පේන ඔක්කොම බය වෙන්නට හේතු වෙන ඒවා තමයි අපිට පේන්නේ. ඇහෙන ඇහෙන ඔක්කොම බය වෙන්නට සුදුසු දේවල් තමයි අපිට ඇහෙන්නේ. ඇයි මේ? ඒ ලෝකේ වැරද්දක් නෙවෙයි අපේ මනස බියපත් වෙලා. රාගය මතුනොත් මොකද වෙන්නේ? මනසේ රාගය මතුනොත් කොච්චර අපවිත්‍ර දෙයක් වුණත් ඇලෙන්නට බැඳෙන්නට සුදුසු දේවල් හැටියට තමයි පෙනෙන්නේ. රාගසිතින් ලෝකයේ දිහා බලනකොට පිළිකුල් සහගත කිසිවක් නැහැ. මල මුත්‍ර ටික පවා බොහොම ප්‍රේමනාප විදිහට තමයි පෙනෙන්නේ රාගයෙන් බලනකොට. ද්වේෂයෙන් බලනකොට Tamanට ඊටාම හිතවත් සමීපව ඉන්න පුද්ගලයා පවා ගැටෙන්නට සුදුසු වෛරක්කාරයෙක් හැටියට තමයි පෙනෙන්නේ ද්වේෂයෙන් මනස ව්‍යාකූල වුණා. තමන්ගේ මනස ද්වේෂයෙන් ව්‍යාකූල වුණාම තමන්ගේම බිරිඳ, තමන්ගේම සැමියා, තමන්ගේම දරුවා, තමන්ගේම අම්මා තාත්තාවත් පේන්න බැරුව යනවා. ඇයි ඒ? ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමේ. තමන්ගේ හිත ද්වේෂයෙන් දූෂිත වෙලා. මෙන්න මේ විදිහට පින්නතුනේ තමන්ගේ මනස යම්කිසි මනෝභාවයකින් ව්‍යාකූල වුණාම දූෂ්‍ය වුණාට පස්සේ අපිට මුළු ලෝකෙම පේන්නේ ඒ විදිහට තමයි. අපි අපේ මනස නිවැරදි තත්ත්වයට හසුරුවාගෙන ලෝකය බලනකොට අපිට පෙනෙන පෙනෙන හැම දෙයකින්ම යමක් ඉගෙන ගන්න පුළුවන්, අවබෝධ කර ගන්න පුළුවන්. දැන් පටාචාරාවර තමන්ගේ දරුවෝ දෙන්න නැති වෙච්ච එක ගැන, සැමියා නැති වෙච්ච එක ගැන, අම්මා තාත්තා නැති වෙච්ච එක ගැන අනේ මේක මහා අවාසනාවක් අපිට මොකක් වුණාද? අපිට කවුද මෙහෙම කළේ? මෙහෙම හිතන්න හිතන්න ශෝකයෙන් උම්මත්තක වුණා. මේ හේතුඵල අනුව මෙසේ විය හැකියි කියලා නුවණින් දකිනකොට සියලු කෙලසුන් නැසලා අරහත්ත්වයට පත් වෙනවා. දැන් පටාචාරාව රහත් උනේ මොකක් නිසාද? දරුවෝ නැති වෙච්ච නිසා. සැමියා නැති වෙච්ච නිසා. දරුවෝ ජීවත්ව හිටියානම් සැමියා ජීවත්ව හිටියානම් පටාචාරාව රහත් නොවෙන්නට තිබුණා. එනම් මුලදී දරුවන්ගේ අභාවය, සැමියාගේ අභාවය, මව්පියන්ගේ අභාවය උම්මත්තක වෙන්නට හේතුවක් වුණා. දෙවනුව ඒක සියලු දුකින් නිදහස් වෙන්නට හේතුවක් වුණා. එහෙනම් දරුවන් නැතිවීම ශෝකයට කාරණාක්ද ප්‍රඥාව අවදි වෙන්න කාරණයක්. ඒක තීරණය වෙන්නේ තමන් ඒ ගැන බලන ආකාරයම. තමන්ට සැමියා අහිමි වීම ශෝක වෙන්නට කාරණයක්ද ධර්මය අවබෝධ වෙන්න කාරණයක්. ඒක තීරණය වෙන්නේ තමන් ඒ දිහා බලන ආකාරය මත. මේ විදිහට පින්නතුනේ ලෝකේ හැම දෙයක්ම තීරණය වෙන්නේ ලෝකෙ සිද්ධ වෙන දේවල් මත පමණක් නෙමෙයි අපි ඒ පිළිබඳව දකින්නේ කොහොමද අපි ඒ පිළිබඳව සිතන්නේ කොහොමද ඒ අනුව තමයි අපට ඒකෙන් හොඳක් වෙනවද නරකක් වෙනවද කියලා තීරණය. ලෝකෙ විටින් විට උස් පහත් වීම සිද්ධ වෙනවා. ලාභ, අලාභ, යස, ආයස, නිന്ദා, ප්‍රසංසා, සැප දුක ඇති වෙනවා. හැබැයි මේවා ඇති වෙනකොට ඥානවන්තයා මේවට මුණ දෙන්නේ එක විදිහකට, නෝන මද පුද්ගලයා මුණ දෙන්නේ තව විදිහකට. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඥානවන්තයෙකුට ලාභ සත්කාර ලැබෙනකොට, කීර්ති ප්‍රශංසා ලැබෙනකොට, ඔහු සතුට වෙලා ඒකෙන් පින්දහම් කරගන්නවා. හැබැයි අඥාන පුද්ගලයාට ලාභ සත්කාර ලැබෙනකොට ඒකෙන් මාන්නය ඇති කරගෙන ඔළුව ඉදුම්වාගෙන අනිත් අයට බලය පෙන්වන්නට ගිහිල්ලා අනිත් අයට හිංසා කරලා බොහෝ පව්කම් කරලා දේශපාලනඥයෝ වගේ තමන්ට ධනෙ බලය පිරිවර ලැබෙනකොට අනිත් අයට පෙන්වන්න යනවා තමන්ගේ බලය පෙන්නන්න ගිහිල්ලා අර සසර මොකක් හරි කුසලයක් නිසා ඒ ටික ලැබිලා තියෙනවා. අනුන්ට පෙන්නන්න ගිහිල්ලා තලලා පෙලලා හිංසා කරලා අනන්ත සසර විඳවන්න සුසු කර්ම ගොඩක් රැස් කරගන්න. ඒ අඥානය අෂ්ටලෝක ධර්මයේ යහපත් පැත්තට මූණ දෙන හැටි. ඊළඟට අඥානයට අෂ්ටලෝක ධර්මයේ අයහපත් පැත්ත සිද්ධ වෙනවා. දැන් අෂ්ටලෝක ධර්මයේ කිව්වහම කරුණු හතරක් තියෙනවා කැමැතිව හතරක් තියෙනවා අකමැතිව. ලාභ, යස, ප්‍රශංසා සැප ඕවට අපි කවුරුත් කැමතියි ඒවා ලැබෙනකොට ඥානවන්තයා ඒවෙන් හොදක් කරගන්නවා අනුවණයා අනුන්ට බලය පෙන්වන්න ගිහිල්ලා අකුසලයක් කරගන්නවා ඊළඟ රෂ්ටලෝක ධර්මයේ කාරණා හතරක් තියෙනවා අපි අකමැති ඒවා ඒ මොනවද අලාභ අයස නිന്ദා දුක ඔය ටික ලැබෙනකොට අඥාන පුද්ගලයා කල්පනා කරන්නේ කවුරු හරි මොකක් හරි කරලා වෙන්නට ඕනේ අනිවාර්යයෙන්ම මේ මිනිස්සු අපිට ඊර්ෂ්‍යාවට මොකක් හරි කරලා ඇති. මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා. මොකක් හරි අවාසනාව. සසර මොකක් හරි කරපු මහා කර්ම ශක්තිය. මේකත් එක්කලා මනස හොඳටම හෙම්බත් කරගෙන විනාශ වෙනවා විනා එතනින් ගොඩ එන්නේ නැහැ. ඒ Tamanට මෙතන වැරදුනේ කොහොමද කියලා බලලා ඒකෙන් නැගිටින්න උත්සාහ කරන්නේ ඒ දෝෂය තව කෙනෙකුට හිලව් කරලා තියලා ඒකත් එක්ක පසුතැවිලි මනස විනාශ කරනවා. නමුත් ඥානවන්තයා මොකද කරන්නේ? තමන්ගේ ජීවිතේට අලාභ අයස නිന്ദා දුක මේවා එනකොට නොනැති පුද්ගලයා මොකද්ද කරන්නේ මට මේ අලාභය සිද්ධ වුනේ ඇයි මේ නිന്ദාව මේ පීඩාව ආවේ ඇයි මම කරපු දේවල් වල මොකක් හරි අඩුවක් සිද්ධ වුණාද මම හිතපු ක්‍රමේ වැරද්දක් සිද්ධ වුණාද එහෙම නැත්නම් අනිත් මිනිස්සුත් එක්ක වැඩ කරපු ක්‍රමේ වැරද්දක් වුණාද තමන්ගෙන් මොනවා හරි වරදක් වුණාද කියලා හොඳට හොයලා බලන්න හොයලා බලලා වැරද්දක් වෙලා නම් ඒක හදාගන්න. තමන් ඇසුරු කරන අයගෙන් වරදක් වුණාද කියලා හොයලා බලන්න. හොයලා බලලා ඒ අයගෙන් වැරද්දක් වෙලා නම් ඒක හදාගන්නට පුළුවන් ප්‍රමාණයෙන් උත්සාහ ගන්න. අනිත් අයගේ වැරදි අපිට 100%ක් හදන්න බෑ. හදන්න පුළුවන් ප්‍රමාණය කියලා කතා කරලා හදාගන්න උත්සාහ ගන්න. ඊළඟට තවත් මේ ප්‍රශ්නේ තියෙනවා නම් ඒ තනත්තා නුවණින් කල්පනා කරලා තේරුම් ගන්නවා එහෙනම් අනිවාර්යෙන් සසර ගමනේ කාට හරි පීඩා කරපු එකේ විපාකය තමයි අද මම මේ භුක්ති මම කොච්චර හොඳින් වැඩ කළා කොච්චර හොඳින් අනිත් අයට උදව් කළා කොච්චර සැහැල්ලුවෙන් මම ඉන්න උත්සාහ කළා කොච්චර පින්කම් කළා කොච්චර ගුණදහම් වැඩුවා මට තවමත් මේ කරදර එනවා නම් ඇයි ඒ කරදර එන්නේ ඒකට මගේ දෝෂයකුත් නැත්තම් මමත් හොඳට නුවණින් කල්පනා කරලා කටයුතු කරලා තියෙනවා නම් අවටින් නායගෙනුත් දෝෂයක් නැත්තම් අවටින් නායගේ දෝෂයක් තිබුණා වුණත් නැති වුණා වුණත් ඒ ප්‍රශ්නේ මා වෙත පැමුණුනේ ඇයි? ඒ සසරේ තමන් ඒකට හිලව් වෙන සිදුරක් හදාගෙන තිබිච්ච නිසා. පින්තුනි මුගලන් හාමුදුරුව රහතන් වහන්සේ නම. උන්වහන්සේ කාටවත් අපරාධ කරන කෙනෙක් නෙමෙයි. හැබැයි ඒ තරම් નિરපරාධී රහතන් වහන්සේට හොරු අල්ලගෙන තැළුවේයි. ඒ තැළුම් කන්නට සුදුසු දුබලකම සසරේ තමන් හදාගෙන තිබුණා. එතකොට තලපු මිනිස්සු වැරදි තමයි. ඒ මිනිස්සුන්ගේ අසත්පුරුෂකම පෞකාරක මේකට හේතු වුණා තමයි. හැබැයි අසත්පුරුෂයව හරහා හරි ඒ ප්‍රශ්නේ Tamanට ආවේ. ඒක විඳින්නට දුර්වලකම Taman හදාගෙන තිබුන නිසා. ඒ නිසා පින්නතුනේ අපි තේරුම් ගන්නට ඕනේ අපි සතු කර්මය විපාක දෙන ක්‍රම තුනක් තියෙනවා. එකක් තමයි තමන්ගේ මනස හරහා කර්ම විපාක දෙනවා අනිත් එක තමයි අනුන්ගේ මනස හරහා කර්ම විපාක දෙනවා අනිත් එක තමයි සබාධම හරහා කර්ම විපාක දෙනවා ඊට පෙර දිනක මම හිතන්නේ මෙතනදිම ධර්ම දේශනාදී අපි මේ කාරණා පැහැදිලි කරලා දුන්නා. තමන්ගේ මනස හරහා කර්මයේ විපාක දෙනවා කියන්නේ තමන්ටම හිතෙනවා ජීවිතේ විනාශ කරගන්න. තමන්ටම හිතෙනවා වැඩක් නෑ රස්සා කරලා ඕන්නේ අතහැරලා දානවා. මට බෑ උච්චර මහන්සි වෙන්න. එහෙම කියලා දියුණුව සඳහා තියෙන අවස්ථා තමන්ම අහිමි කරගන්න. තමන්ම ප්‍රතික්ෂේප කරනවා. තමන්ම අලස වෙනවා, උදාසීන වෙලා අර ලැබෙන්න තියෙන දේවල් වලට තමන්ම පයින් ගහනවා. මිනිස්සුත් එක්කලා හොඳින් කටයුතු කරලා බොහෝ දේ ලබන්න පුළුවන්කම තියෙන තමන්ම කතා කරලා මිනිස්සුත් එක්කලා නිකන් අරුමුද ඇති කරගන්නවා ප්‍රශ්න ඇති කරගන්නවා ගැටුම් ඇති කරගන්නවා අන්තිමට මහා දුක් ගොන්න තමන් විසින්ම නිර්මාණය කරගන්නවා එතකොට ඒ කර්ම එන්නේ කොහෙන්ද තමන්ගේ මනස හරහා තමන්ට දුක් විඳින්න හේතු වෙන කර්ම තියෙනවා තමන්ගේ මනස හරහා මේවා ක්‍රියාත්මක වෙනවා අසහියෙන් කටයුතු කරලා අඥාන විදිහට කටයුතු කරනවා. දැන් අපි හිතමු තමන් ඥානවන්ත නම් තමන් හොඳට හිතලා බලලා වැඩ කරනවා නම් අනිත් මිනිස්සු තරහ කරගන්නේ නැතුව හොඳට ඉන්න උත්සාහ කරනවා නම් තමන් හොඳට ගුණධම් වඩනවා නම් උද්‍යෝගයෙන් වීරයෙන් ක්‍රියා කරනවා නම් පින්කම් කරනවා නම් එතකොට දැන් තමන්ගේ පැත්තෙන් පිරෙහෙන්න හේතුවක් නැහැ. එතකොට මොකද වෙන්නේ? ඔන්න කොහේ හරි ඉන්න මිනිස්සෙකුට ඕක දිරව ගන්න බැරි වෙනවා. ඔන්න මේ මිනිස් ඒ මිනිස්සයාට 아무 තීවිෂ්‍යාවක් මතුවෙනවා. එතකොට තමයි මේ මිනිස්සු අර විදිහට වස දෙන්න, විස දෙන්න, විනාශ කරන්න, කේලම් කියන්න, කොටවන්න, අර වගේ ප්‍රතිඵල නැති වුණත් හුනියම් කරන්න, කොඩි වින කරන්න මේ මිනිස්සු පෙළඹෙන්නේ ඇයි? අන්න අරස ඔරොත්තු දෙන්න නැතුව යනවා. අර හොඳින් කටයුතු කරගෙන ඉන්නේ. නමුත් එහෙම කරලා හරේ අපට යම් කිසි දුකක් වේදනාවක් පැමිණෙනවා නම් අපි තේරුම් ගන්න ඕනේ අනේකා හරහා හරි මේ ප්‍රශ්නය මට පැමුණුනේ ඇයි එහෙම විඳින්නට සුදුසු දුබලකමක් මා සතුව තිබිලා තියෙනවා. දැන් මිත්‍යා දෘෂ්ටිකව හිටියා කියලා ඒ මුගලන් හාමුදුරුවෝ පස්සෙන්ම ගියේ. අනිත් රහතන් වහන්සේලාට තලන්න තිබ්බා. ඒ රහතන් වහන්සේලාත් ඒ පරිසරයෙම හිටියේ. දැන් මුගලන් හාමුදුරන්ටත් වඩා ලේසියි අනිත් රහතන් වහන්සේලාට තලන එක. ඇයි ඒ? මුගලන් හාමුදුරුවෝ 이르දියෙන් අගතම්පා. උන්වහන්සේ අල්ලගන්න එක ලේසි නෑ. ඒක පාරක් යතුරු සිදුරෙන් ගියා අනිත් පාරක් හැනිමඩලෙන් ගියා. ලේසි නෑ අල්ලගන්නේ. හැබැයි අනිත් රහතන් වහන්සේලාට ඊට වඩා ලේසියෙන්ම තලන්න තිබ්බා. හැබැයි උන්වහන්සේලාට තලන්න ගියේ නෑ. මොගලන් හාමුදුරුවම අල්ලගන්න දැඟලුවේ ඇයි? අසත්පුරුෂයෝ හිටපු නිසාම නෙමේ උන්වහන්සේටත් ගුටි කන්නට හේතුවක් තිබ්බ නිසා. ඒ නිසා අපේ ගේ වටේටම පෞකාරයෝ හිටියත් අසත්පුරුෂයෝ හිටියත් උන්ගෙන් අපට හානියක් වෙන්නේ මොකක් නිසාද? ඒ හානි වෙන්නට අපි ළඟත් මොනවා හරි සසරේ කරගෙන ආපු දුර්වල අකුසල කර්මයක් තියෙන නිසා. ඒ නිසා ලෝකෙම පෞකාරයෝ හිටියත් ලෝකෙම අසත්පුරුෂයෝ හිටියත් අපි සසරේ රැස් කරගත්තු පුණ්‍ය ශක්තිය තියනවා නම් අපි සතුව සීලය සහ ගුණය තියනවා නම් ලෝකෙමයි අපට විරුද්ධ වෙන්න හැදුවත් වෙනතුනේ මේසි නෑ මරන්න හැදුවත් මරන්න දෙසි නෑ මේකෙන් කියන්නේ දොරවල් වහන්න ඕනේ අඟුල් දාන්න ඕනේ Taman ශක්තිමත් නම් ඔක්කොම අරලා දාලා නිදාගන්න කියන එක නෙමෙයි ආරක්ෂාව සඳහා බාහිරින් කරන්න පුළුවන් යාති කරගන්න ඕනේ. හැබැයි ඒ බාහිරින් විතරක් රැකවරණය හදාගන්න බෑ. අපේ මනස ඇතුළේනුත් රැකවරණය හදාගන්න ඕන. කුසලයෙන්ුත් රැකවරණය හදාගන්න ඕන. එහෙම බැරි වුණොත් කොයි වෙලේ විනාශ වෙනවද කියලා කියන්නට බෑ. දැන් බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ හිටියා එක්තරා සිටුවරේ ජෝතිය සිටුවරයා. ජෝතිය සිටුවරයාට මහා සම්පත් ඇතුව හිටපු කෙනෙක්. මේ ජෝතිය සිටුවරයා බිම්බිසාර රජුරුවන්ගේ රාජ්‍යය කියන්නේ මගධ රාජ්‍යය තමයි ජීවත් වෙන්නේ. රජුරුවන්ගේ රජමාලිගාවටත් වඩා මහේසාක්‍ය මාලිගාවක තමයි ඔහු ජීවත් වෙන්නේ. දවසක් බිම්බිසාර රජුරෝ ගියා මේ තමන්ගේ රාජ්‍යයේ ඉන්න මහා සැප විඳින සිටුතුමා බලන්න. යනකොට අජාසත්තු කුමාරයාත් එක් කරගෙන ගියේ. අජාසත් කුමාරයා ඉතින් උපදින්නත් ඉස්සලා තාත්තට විරුද්ධ වෙච්ච එක්කෙනා. ඒ නිසා මේ සිටුවරයා දකිනකොට අජාසත් කුමාරයාට ඊර්ෂ්‍යාවක් ඇති අපේ තාත්තගේ රජමාලිගාවත් මෙච්චර සැප පහසු කරන්නේ ඒ නිසා මම කවදා හරි රජ වෙච්ච දාක මේ සිටුමාලිගාව තමයි මගේ පන්දිරේ හැටියට මම තෝරගන්නේ. මේක පැහැරගෙන මේක රජමාලිගාව කරගන්නවා කියලා අජාසත් රජුරෝ හිතාගෙන කුමාරයා හිතාගෙන හිතාගෙන ඉතින් පස්සේ කාලෙක තාත්තත් මරලා රජ වෙලා මේ සිටු මන්දිරේ මතක් වුණා. මතක් වුණාට පස්සේ මහා සේනාවක් පිරිවරාගෙන ගියා සිටු මන්දිරේ පැහැරගන්න. ළඟට යනකොට යනකොට තමන්ගේ සේනාවට වඩා වැඩි සේනාවක් අනිත් පැත්තෙන් එනවා පේනවා. පස්සේ රජු හොඳටම බියපත් වෙලා මේ සෙනගත් එක්කනම් යුද්ධ කරලා දිනන්න බෑ ඒ නිසා මම හිතුවට වඩා මෙතන බල සම්පන්නයි ඒ නිසා ඊළඟ දවසේ මීට වඩා සේනාවක් අරගෙන එන්නට ඕන දැන් පසුබහින එක තමයි හොඳම දේ කියලා රජුරෝ සේනාව පසුබැසුවා. පසුබස්සෝල සේනාව පිටත් කළා රජමාලිගාවට පිටත් කළා රජුරෝ හිතේ අමාරුවටත් එක්කලා බුදුහාමුදුරුවෝ බැහැ දැකලා යනවා කියලා බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න ජේතවනාරාමෙදි කියනවා. යනකොට මෙන්න ජෝතිසිතතුමා එතන බණ අහන පස්සේ රජුරවන්ට හොඳටම කේන්ති ගියා. කේන්ති ගිහිල්ලා කිව්වා අපිව මරන්න අරහේ සැලසුම් කරලා තියලා මෙතන බොරුවට ඇවිත් බණ අහනවා නේද? පස්සේ ජෝතිය සිටුතුමා කිව්වා මම කවුරුවත් මරන්න සැලසුම් කළේ නැහැ. අද පොය නිසා මම මේ ඇවිදින් බණ අහනවා. කියලා ජෝතිය සිටුතුමා නිකමට ඇහුවා ඔබතුමා මගේ මාලිගාවත් පැහැර ගන්න ගියාද කියලා නිකමට ඇහුවා. අනකොට රජුණන් තවත් කේන්ති. ඇයි මට එහෙම කරන්න බැයිද මේ රටේ රජුරෝ කියලා මම දන්නේ නැද්ද? පස්සේ ජෝතිය සිටුවරයා කියන ඔබතුමා රජුරුව බව ඇත්තයි. ඔබතුමා බල සම්පන්න බවත් ඇත්තයි. හැබැයි ඔබ වගේ රජවරු 10 දෙනෙක් ආවා වුණත් මා සම්තක දේ මගේ කැමැත්තෙන් දුන්නොත් ඇරෙන්න කිසි කෙනෙකුට මා සතු දෙයක් පැහැර ගන්නට බෑ. මෙහෙම අභියෝග කරනකොට රජුරන්ට තවත් කේන්ති ගියා. ඊට පස්සේ ජෝතිෂ සිටුවර දැනගත්ත දැන් හොඳටම කෝප වෙලා ඉන්නේ රජුරෝ කුපිත වෙන එක එච්චර සුබදායක නෑනේ. ඒ නිසා ජෝතිය සිටුවරයා කල්පනා කළා මේක ඔප්පු කරලා පෙන්වන්න කියලා සිටුවරයාගේ ඇඟිලි අත් දෙකේ ඇඟිලි 10 මුදු දෙක ගන්න මුදු 20ක් දාලා තිබුණා. සිටුවරයා මුදු මෙහෙම කරකවලා පෙන්වුවා රජතුමනි මේවා බොහොම බුරුලට තියෙනවා. හැබැයි මේ එක මුද්දක්වත් මම ඔබතුමාට දෙන්නේ නැහැ. පුළුවන් නම් මගේ කැමැත්තෙන් මේ එක මුද්දක් හරි මගේ ඇඟිල්ලෙන් ගලවලා ගන්න. කියලා අත් දෙක දිගෑරියා. රජුරෝ දන්න වීර්ය කළා අර මුද්දක් ඇඟිල්ලෙන් එළියට ගන්න කැරකෙනවා එළියට ගන්න බෑ. පස්සේ දාඩිය පෙරහාගෙන දඟලනකොට සිටුතුමාව පුළුවන් ද බැරිද? රජුරෝ පිළිගත්ත මට බෑ කියලා. පස්සේ සිටුතුමා කිව්වා එහෙනම් මගේ කැමැත්තෙන් මම දෙන්න කියලා රජුරෝ කියනවා උතුරු සළුව එළඹ බිමට බිමට එලන්න කියලා ඇඟිලි ටික පල්ලෙහාට හරවලා හෙලෙව්වට පස්සේ සටසට ගාලා මුදු ටික ඔක්කොම වැටුණා. ඒකෙන් සිටුතුමා ඔප්පු කරලා පෙන්නුවා රජතුමනේ මගේ කැමැත්තෙන් තොරව මම දුන්නොත් හැරෙන්න මා සතු අබමල් රේණුවකවත් දෙයක් තව කෙනෙකුට හොරා ගන්නට බෑ. ඒ මම සසරේ සිද්ධ කරගත්තු පුණ්‍ය ශක්තිය සහ සසරේ ඇති කරගත්තු ප්‍රාර්ථනාව එහෙම ශක්තියක් ලැබුවේ කොහොමද? පෙර භවයක බුදුවරුන්ට උපස්ථාන කරලා අදිෂ්ඨාන කළා මා මේ කළ කුසල බලයෙන් මා සම්පතක දේ අන්සතු නොවේවා. ඒ සිද්ධ කරගත්තු කුසල් සහ ප්‍රාර්ථනා නිසායි අනිකෙකුට ඒ කිසිවක් සලවන්නට බැහැ. නමුත් අපි සසරේ අන්සතු දේවල් හොරකම් කරලා තියෙනවනේ. අපි සසරේ අනිත් අයගේ ජීවිත විනාශ කරලා තියෙනවනේ. අපි සසරේ බොහෝ අපරාධ කරලා තියෙනවා නම් අනිත් අයට පුළුවන් අපි සතු දේවල් පැහැර ගන්න. ඇයි ඒ? අපි ළඟ සිදුරක් හදාගෙන තියෙනවා. අපි හිදසක් හදලා තියෙනවා. දොරේ අතර කොච්චර දැම්ම වුණත් මොන මොරකාවල් තිබ්බ වුණත් අසත්පුරුෂයෙකුට පෞකාරයකට හොරා ගන්නට ඉඩ තියෙනවා. හැබැයි ඒගොල්ලෝ හොරාගෙන ඒගොල්ලෝ ඊට පස්සේ සසරේ විඳවන්නට මඟක් හදාගන්නවා. දැන් මුගලන් හාමුදුරන්ට කලලා ඒ හොරු කණ්ඩායම මොකද්ද කරගත්තේ? සසරේ අනන්ත සසරේ ගුටි කාලා මැරෙන්නට හේතු වෙන මහා පාප කර්මයක් කරගත. ඊළඟ භවයේ අනිවාර්යෙන් නිරේ ආනන්තරේ පාප කර්මයක් නිසා එතනින් පස්සේ නිවන් දකිනකම් ගුටි කාලා මැරුම් කන්නට හේතු වෙන මහා අපරාධයක් කරගත. මුගලන් හාමුදුරුව කර්මෙන් නිදහස් වුණා අර පිරිස කර්මේ කරලා. ඒ විදිහට කරන අයත් අකුසල කර්මයක් කරගන්නවා තමයි. හැබැයි ඒගොල්ලන්ට අපට හානි කරන්න පුළුවන් වෙන්නේ මොකක් නිසාද? අපිත් සසරේ දුර්වලකමක් හදාගෙන තියෙන නිසා. ඒ නිසා ඥානවන්තෝ තමන්ට තමන්ගේ ජීවිතයේ දුක් පීඩා පැමිණෙනකොට තමන් අතින් මොනවා හරි අඩුපාඩුවක් සිද්ධ වුණාද කියලා බලනවා. එහෙම වෙලා තියෙනවා නම් ඒවට පිළියම් කරගන්නවා. අනුන් අතින් අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා නම් ඒවා සකසන්න පුළුවන් නම් සකසනවා. එහෙමත් නැත්නම් මේක මොකක් හරි සසරේ වෙච්ච දෝෂයක් කියලා තේරුම් අරගෙන ඒ දෝෂය යටපත් කරගන්න වඩ වඩා කුසල් දහම් කරනවා වඩ වඩා සිල් රකිනවා වඩ වඩා ප්‍රතිපත්තියේ හියදෙනවා සීලෙන් ගුණෙන් සහ පුණ්‍ය ශක්තියෙන් Tamanගේ ජීවිතේ රැකවරණය සලස්වා ගන්නට උනන්දු වෙනවා. ඒ අනිත් අය කියන කරන දේවල් මතම Tamanගේ ජීවිතේ තීරණය කරන්නට යන්නේ නැහැ. ඇයි ඒ අනිත් අය කියන කරන දේවල් වැදගත් නැහැ. Tamange ජීවිතය සම්බන්ධව එපමණයි. ඒගොල්ලන්ට හිතන දේවල් කියනවා ඒගොල්ලන්ට හිතන දේවල් කරනවා සත්පුරුෂය වෙන්නට පුළුවන් අසත්පුරුෂය වෙන්න පුළුවන් ඒවා අපිට 100%ක් නවත්තන්න බෑ අපිට 100%ක් මේ අපි වටේ ඉන්න මිනිස්සු සියල්ලෝම සත්පුරුෂයෝ කරලා අපිට සතුටින් ජීවත් වෙන්න මේ ලෝකේ කවදාවත් පුළුවන්කමක් නෑ ඒ නිසා අපි පුරුදු වෙන්න ඕනේ අපි ඉගෙන ගන්න ඕනේ වටේම ලෝකෙම ඉන්නේ අසත්පුරුෂය වුණත් මට බැරිද සන්තෝෂෙන් ඉන්න මට බැරිද ශක්තිමත්ව ඉන්න ඒ සියල්ලට ඔරොත්තු දෙන මනසක් මට බැරිද ඇති කරගන්න මේක තමයි නිවන් මඟ කියන්නේ නිවන් දකින්නවා කියන්නේ මොකද්ද පිළිතුනේ කෙලස් නසනවා කෙලස් කියන්නේ මොනවද මේ ලෝකෙ සිද්ධ වෙන දේවල් වලින් අපේ මනස කෙලසෙනවා කැළඹෙනවා ලෝකෙ මොනවා සිද්ධ වුණත් මගේ මනස කැළඹෙන්නේ නැති වෙන්න අපි පුහුණු කරගන්න පුළුවන් නම් එදාට ඒ තනත්තා සියලු කෙලසුන් නැසුවා වෙනවා ලෝකෙ සිද්ධ වෙන අපරාධ එහෙමම සිද්ධ වෙනවා. ලෝකෙ කැළඹීම් එහෙමම සිද්ධ වෙනවා. හැබැයි Taman කැළඹෙන්නේ නැහැ. ඒතනට අපි ටික ටික පුහුණු කරන්න ඕන. ඒ නිසා ඥානවන්තයෝ අෂ්ටලෝක ධර්මයට අනුව අලාභ, අයස, නිന്ദා, දුක් පීඩා පැමිණෙනකොට නුවණින් කල්පනා කරලා ඒවා වළක්වා ගන්න උත්සාහ කරනවා. හැබැයි මේවා පැමිණෙන පැමිණෙන අවස්ථාවලදී තමයි අපට ඒවට ඔරොත්තු දෙන්න මනස පුහුණු කරගන්නට අවශ්‍ය වෙන්නේ කියන බව නුවණින් තේරුම් අරගෙන මනස පුහුණු කරගෙන ලෝකයයි මොනවා කිව්වත් ලෝකයයි මොනවා හිතුවත් මම හිතන්නේ කොහොමද මම ක්‍රියා කරන්නේ කොහොමද කියලා Tamanගේ සිතුවිලි ගැන අවදියෙන් කටයුතු කරමින් සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට මඟ තනා ගන්නවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නුඹලාට අන් අය සිතන පතන ආකාරයේ 100ට 100ක්ම හඳුනා ගන්නට බැරි නම් අනිත් අයගේ සත්පුරුෂකම් අසත්පුරුෂකම් ගණනය කරලා ඒව හදන්නට බැරි නම් නුඹලා කල යුත්තේ කුමක්ද තමන්ගේ මනස ගැන සැලකිලිමත් වෙන්න, තමන් සිතන දේ ගැන සැලකිලිමත් වෙන්න, තමන් කරන කියන සත්පුරුෂ දේ, අසත්පුරුෂ දේ ගැන සැලකිලිමත් වෙලා අයහපතින් වැළකීලා යහපතෙහි යෙදෙමින් සැහැල්ලුවෙන් ජීවත් වෙන්නට වගේම ලෝකයේ සිදුවෙන දේවල් වලට ඔරොත්තු වෙන මනසක් ඇති කරගන්නට පුහුණු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. සමේ කරුණු සිහියේ පවත්වාගෙන තමන්ගේ ජීවිතේ පැමිණෙන කරුණු පිළිබඳව සිහිනුවණින් කල්පනා කරලා අනිත් අය කරන කියන දේවලුත් අපිට වැදගත් වෙනවා. නමුත් ඒවා 100ට 100ක්ම සත්‍යවාදීව අපි අරගෙන හිත් දූෂ්‍ය කරගන්නට සංසන්දනය කරන්න දෙයක් නැහැ. මිනිස්සු ඕන හැටියකට කටයුතු කරන්න පුළුවන්. නමුත් අපිට වැදගත් වෙන්නේ අපි සිතන ආකාරයයි. ඒ කවුරු නිසා හරි අපට පීඩාවක් එනවා ඒ සසරේ අපි රැස් කරගත්තු මොකක් හරි කර්ම ශක්තියක් නිසා. ඒ නිසා ඒ බඳු කර්ම යටපත් කරගෙන ඒ අනුන්ගෙන් වෙන්නට තියෙන පීඩා අවම කරගෙන සියලු දෙනාගේ සිත් දිනාගෙන සතුටින් ජීවත් වෙන්නට තමන් මනස ශක්තිමත් කරගන්න ඕනේ. තමන්ගේ සීලේ ගුණේ ප්‍රමාණය වැඩි වෙන වැඩි වෙන තරමට යක්ෂයෙකුට භූතයෙකුට තව දෙවියෙකුට මාරයෙකුටවත් අපේ ජීවිතවලට හානියක් කරන්න බැරි මට්ටමට අපේ ජීවිත ශක්ති සම්පන්න කරන්නට පුළුවන්. ඒ සඳහා වැදගත් වෙන්නේ අනිත් අය අපි ගැන සිතන දේ නෙවෙයි පිළිතුනේ අපි කරන කියන දේ පිළිබඳව අපි සිතන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීම.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 ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච භුම්මත්තා දේවානාග මහිද්దికා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාග මහිත්‍තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා